වහන්සේටත් ඒ වගේම මේ කාර්ය වෙනුවෙන් වෙහෙස මහන්සිය කටයුතු කරන හැමදෙනා වහන්සේටමත් ඒ අපේ මහත්මවරුන් හැම කෙනෙකුටමත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් ස්තුතියක් පළ කරමින් අද අපේ තුන්වෙනි දේශනය අද දින ආරම්භ කරනවා මම හිතන්නේ අද වහන්සේලාට මේ ශ්‍රවණය වීමේ ගැටලුවක් නැතුව ඇතේ ස්ක්‍රීන් එකේ මම මහනිදාන සූත්‍රය ෂෙයා කරලා තියෙන ඔබ වහන්සේට පේනව නේද? හොඳයි. එහෙමනම් අද අපිට මේ මහනිදාන සූත්‍රය අර නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්න තියෙන්නේ. අපි අර පහුගිය දේශන වාර දෙකේදීම මතක් කළා වගේ මේ මහනිදාන සූත්‍රය කියලා කියන්නේ ආ සාකච්ඡාවට ලක් වෙන්නේ අතිශයින්ම ගැඹුරු සංකීර්ණ කාරණාවක් නේ. සත්‍යාගයේ හේතුප්‍රත්‍ය ප්‍රත්‍යාකාරයේ පිළිබඳව පැහැදිලි කර දීම තමයි මහනිදාන සූත්‍රය තුල සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ අද අපිට කතා කරන්න තියෙන ඉතිරි ආර්ථය තුල සාකච්ඡාවට ලක් වෙන්නේ අතිශයින්ම ගැඹුරු සංකීර්ණ කාරණා කිහිපයක්. එක පැත්තකින් විමුක්තිය දක්වාම නිවන පිළිබඳව මේ කොටස බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරනවා. අනිත් පැත්තෙන් අර ඥාන වශයෙන් සහ දෘෂ්ටි වශයෙන් ආත්ම සංකල්පය පැනවීම සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි වෙනවා. පැහැදිලි කරනවා. එනිසා මේ අත්ත්පඤ්ඤත්ති අනත්ත්පඤ්ඤත්ති එකට ප්‍රතිපක්ෂව ඒ වගේම අත්ත් සමනුපස්සනා විශේෂයෙන්ම මේ අත්ත්පඤ්ඤත්ති සහ අත්ත් සමනුපස්සනා කියන මේ කාරණා දෙක බද්ධ වෙන්නේ අර ආත්ම සංකල්පයත් එක්කමයි. ආත්ම සංකල්පය ගොඩනගන්නේ කොහොමද? ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන මේ මම කියන පුද්ගල මූලිකත්වයේ සංකල්පයත් එක්කනේ. එතකොට මේ පුද්ගල මූල සංකල්පයත් එක්ක බද්ධ වෙලා යමක් නিত্য සුභ සුඛසාර ආත්ම හැටියට සලකනු ලබනවා නම් අන්න ඒ පදාර්ථයත් එක්ක ඒ සලකනු ලබන පදාර්ථයත් එක්ක තමයි මේ කියන ආත්ම සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මෙතන අත්පඤ්ඤත්ති කියන වචනය තුල මේ පදේ තුල කාරණා දෙකක් ප්‍රකාශ වෙනවා එකක් අත්ත කියලා කියනවා ආත්මයට අඤ්ඤත්ති කියලා කියන්නේ පැනවීම ප්‍රකාශ කිරීම ආත්මය පිළිබඳව පැනවීමකට ප්‍රකාශ කිරීමකට මේ ලෝකයේ ඉන්න සමහර කෙනෙක් එනවා ඉතින් මේ අත්තපඤ්ඤත්ති සහ මේ අත්ත සමනුපස්සනා කියලා කියන මේ පැනවීම දෙකත් එක්ක බද්ධ වෙන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන අය නෙමෙයි ඒ කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතය වෙනුවෙන් වෙහෙසෙන ඒ ලෞකිකත්වයේ තුලම කටයුතු කරන සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේ පැනවීම තෙන්නේ සාමාන්‍ය පුද්ගලයන් එක්ක බැඳිච්ච ඒ අර හේතු ප්‍රත්‍යාකාරයෙන් උදන්නා ක්‍රියාවලිය තුල සංසාරේ නිර්මාණය කර ගන්න ආකාරය තමයි අර මේ දක්වා ඒ කියන්නේ පටිච්චසමුප්පාද කියන කොටස තුල සාකච්ඡාවට ලක් වෙලා තියෙන්නේ. එතකොට ඒකේදී අර සංහාව පදනම් කොටගෙන අර සමාජගත දුක නිර්මාණය කර ගන්න ආකාරයත් සංසාරේ නිර්මාණය කර ගන්න ආකාරයත් අපි පහුගිය අර පටිච්චසමුප්පාද කොටසේදී පැහැදිලි කරගත්තා. එතකොට මෙතන මේ අත්පඤ්ඤප්ති කියන පැනවීම කරන්නේ රූපාවචර සහ අරූපාවචර ආදී ධානය උපදවාගත්ත ඒ යෝගාවචරයන් විසින් විසින් තමයි මේ කියන පැනවීම කරන්නේ. වහන්සේලා හැම කෙනෙක්ම දන්නවා සමත විපස්සනා වශයෙන් භාවනාව මූලික කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සමත භාවනාව කියලා කියන එක ප්‍රාග්බෞද්ධ යුගයේ දක්වා අතීතයට විහිදලා යන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන ඒ කියන්නේ අර සත්‍යගවේෂී අවදී වෙනකොට අෂ්ට සමාපatti කවිඥාවන් උපදවාගත් යෝගාවචරයන් ඒ කාලේ වෙනකොට ඉඳලා තියෙනවා. දැන් සිතුවත් බුදුසතාණන් වහන්සේ සාලාර කාලා මුද්දකරාම් පුත්‍ර වගේ තාපස වරුන් වෙතින් අෂ්ට සමාපatti දක්වාම ඒ මනසේ සංවර්ධනය අත්පත් කරගෙන තියෙනවා. එතකොට මේ යෝගාවචරයෙන් තුන ප්‍රාග්බෞද්ධ යුගයේදීම සමත කියන භාවනාව ක්‍රියාත්මක වුණා. ඒ තුල ලබාගත හැකි උත්කෘෂ්ඨතාවක් තියෙනවා නම් ඒ ආධ්‍යාත්මික එක් වශයෙන් ලැබෙන පරිපූර්ණතාවක් තියෙනවා නම් ඒ මට්ටමේ උපරිමයටම ගියා. හැබැයි වෙනස් වෙච්ච දේ තමයි බුදුදහමේ විදර්ශනාව තුළින් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අර ආත්ම සංකල්පයේ බැහැර කරන්න අවශ්‍ය කරන අවබෝධය Taman තුළින්ම අතුතෙල්ල ගන්නවා. ඉතින් මෙතනදී තියෙන්නේ මේ අයට අර විදර්ශනාව පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාව පිළිබඳ වැටහීමක් නැති නිසා ඒ අය රූපාවචර සහ අරූපාවචර වශයෙන් උපදවා ගන්න ඒ ධානයම ආත්ම හැටියට කල්පනා කරනවා එහෙම නැත්නම් ඒ අරමුණු කරගන්න නිමිත්තම ඒ කියන්නේ ධානය උපදවා ගන්න අරමුණු කරගන්න නිමිත්තම ආත්ම හැටියටගෙන ඒ විදිහට පැනවීමක් කරමින් වාසය කරනවා. එතන මේක අපි සරලව කිව්වට මේක ඊතරම්ම සරල කාරණාවක් නෙමෙයි ඒක ප්‍රායෝගිකව ඒ භාවනාව කියන ඒ වැඩපිළිවෙලට එතුම් වෙලා ඒ තුලින් කටයුතු කරමින් අවබෝධයෙන්ම අත්විඳිය යුතු කාරණාවක්. දැන් සමත භාවනාව පිළිබඳව කතා කරනකොට වහන්සේලා දන්නවා මේ කර්මස්ථාන 40ක් තියෙනවා. කසින, දස කසින, දස අසුබ, දස අනුස්සති. ඒ වගේම සතර අප්පමඤ්ඤා ආහාරේ පටික්කුල සංඥා සත්‍දාතු පවත්තාන සහ සතර ආරුප්ප කියන මේ ආදී වශයෙන් සමසතලස් කර්මස්ථාන තියෙනවා. එතකොට මේ කියන කර්මස්ථාන වලට ආනාපාන සතිය සහ ওই දස කසින කසින භාවනා වලින් චතුර්ථ ධානය දක්වාම උපදවා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ ධාන උපදවා ගන්න අය මොකද කරන්නේ? ධාන උපදවා ගැනීමෙහිලා උපයෝගී කරගත්ත නිමිත්තම ආත්ම හැටියට කල්පනා කරමින් ආත්ම හැටියට පිළිගනිමින් මේ පිළිබඳව දැනවීම සිද්ධ කරනු ලබනවා. හරි. එතකොට ඔන්න ඔය කියන පදනමත් එක්ක පසුබිමත් එක්ක තමයි මේ කියන අත්පඤ්ඤත්ති කියන කොටස ඉඳලා මෙතනින් එහාට අප මේ සූත්‍රය පැහැදිලි කරගන්න ඕන. වහන්සේට ඒ කාරණා පිළිබඳව මුකුත් ගැටලුවක් නැහැ නේද? නෑ හඳුර පැහැදිලි. හරි. මම හිතනවා එහෙමනම් හරි. ගැටලුවක් නැහැ. අපි ඔන්න ඔය කියන පසුබිමත් එක්ක මේ කියන කාරණාව අපි පැහැදිලි කරගන්න. එතකොට බුදුහාමුදුරුවෝ අත්පඤ්ඤාප්ති කියන මේ ආත්මය පිළිබඳව පනවන, ආත්මය පිළිබඳව ප්‍රකාශ කරන මේ කියන දෘෂ්ටිවාදී ඉදිරිපත් කරන අය පිළිබඳව ආනන්ද හාමුදුරන් වහන්සේ සමග එතකොට සාකච්ඡාවට ලක් කරනවා කිත්තාවතාචානන්ද අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. අත්තානම් පානන්ද අත්තානම් පඤ්ඤපෙන්තෝ කිත්තාවතා පඤ්ඤපේති. ආත්මය පණවන කෙනා කොපමණ ආකාරයකින් ආකාර කීකියකින් මේ පැනවීම සිද්ධ කරනවාද? එතකොට මේ ආත්මය පිළිබඳව පැනවීම ආකාර හතරයි. ආකාර හතරකින් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි එක තමයි රූපින් වාහි ආනන්ද පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති රූපීමේ පරිත්තෝ අත්තා. එතකොට පළවෙනි පැනවීම මොකක්ද? රූපීමේ පරිත්තෝ අත්තා. රූප සහිත වූ මාගේ ස්වල්ප වූ ආත්මයක් ඇත. රූප සහිත වූ මාගේ මාගේ ස්වල්ප වූ ආත්මයක් ඇත. ඒ වගේම එකේ දෙවෙනි පැනවීම සිද්ධ වෙනවා රූපීමේ අනන්තෝ අත්තා. රූපවත් වූ එහෙම නැත්නම් රූප සහිත වූ මාගේ අනන්ත ආත්මයක් ඇත. ඊට පස්සේ ඒක අරූප ධාන වලට අදාළව තව ප්‍රභේද දෙකක් මේ දෙක රූප ධානත් එක්ක බැඳිලා තියෙනවා. අරූපීමේ පරිත්‍තවත්ත. අරූපී වූ මාගේ ස්වල්ප වූ ආත්මයක්, රූප සහිත රහිත වූ මාගේ ස්වල්ප වූ ආත්මයක් ඇත. ඒ වගේම අරූපීමේ අනන්තවත්ත අරූපී වූ මාගේ අනන්ත වූ ආත්මයක් ඇත. එහෙනම් අත්පඤ්ඤප්ති කියන එක ආත්මය පිළිබඳව පැනවීම සිද්ධ කරනවා ආකාර හතරකට. රූපීමේ පරිත්තෝ වත්තා රූපීමේ අනන්තෝ වත්තා අරූපීමේ පරිත්තෝ වත්තා අරූපීමේ අනන්තෝ අත්තා කියන මෙන්න මේ කියන ආකාර හතරට. එතකොට පරිත්ත මහග්ගත සහ අපමාන කියන සමාධියේ ප්‍රභේද තුනක් තියෙනවා. සමාධියේ ප්‍රභේද තුනක් තියෙනවා. අපි විසුද්ධි මාර්ගයේ කම්මට්ටාන ගහන නිर्देशය පිළිබඳව කතා සාකච්ඡා කරනකොට අපිට සමාධිය පිළිබඳ විභජනයන් රාශියක් දැක ගන්න පුළුවන්. ඒ විපද වෙනයන් අතර එකක් තමයි අර සමාධියේ කොටස් තුනකට බෙදලා විග්‍රහ කළ සමාධියේ ස්වરૂපය අනුව විස්තර කරන තැන්වලදී පරිත්ත සමාධි, මහග්ගත සමාධි සහ අපමාන සමාධි කියන සමාධියේ කොටස් තුනකට බෙදලා දක්වනවා. එතකොට පරිත්ත සමාධිය කියලා කියන්නේ උපචාර භූමියන් ඒකග්ගත පරිත්තෝ සමාධි. උපචාර භූමිය තුල පවට පරිත්ත සමාධි කියලා කියනවා. රූපාවචරා රූපාවචරේ කුසලේ ඒකග්ගත මහග්ගතෝ සමාධි ඒ වගේම අරිය මග්ග සම්පයුත්තා ඒකග්ගත අප්‍රමාණෝ සමාධි කියලා මේ විදිහට පරිත්ත මහග්ගත සහ අප්‍රමාණ කියන සමාධියේ කොටස් තුනකට බෙදෙනවා. එතකොට සමාධියක් කවුරු හරි කෙනෙක් උපදවා ගන්නවා. සමාධියක් කියලා කියන්නේ ධානයක් කවුරු හරි කෙනෙක් උපදවා ගන්න නම්. එතකොට ධාන අෂ්ට සමාපatti කියලා කියන ධාන වලටනේ ප්‍රථම රූපාවචර ධාන හතරක් තියෙනවා. ප්‍රථම ධානය, ද්විතීය ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. ඊට අමතරව අරෝපාවචර පැත්තෙන් ආකාසානං ඡායතනෙ විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියලා හතරක් තියෙනවා. එතකොට ඔය හතරේ ඒව දෙකේ එකතුවට අට කියන්නේ අෂ්ට සමාපatti කියලා. එතකොට ඔය මුලින් කියපුවා රූපාවචර සමාධි අභිධර්ම වාචනීය අභිධර්ම ක්‍රමයට එනකොට සමාධි රූපාවචර ධානය පහක් හැටියටත් විග්‍රහ වෙනවා. ඒක වෙන්නේ අර තෙල දහමේ තියෙන අර මූලික සූත්‍ර දේශනාවන් වල උගන්වන අනය ද්විතීය සහ තෘතීය වශයෙන් කොටස් දෙකකට හැටියට බෙදලා තියෙනවා. ඒතකොට ධානයක් හැටියට එක එක කොටස වර්ග කෙරෙන්නේ ඒ ධානාංග වල අඩුවීමත් එක්ක විතක්ක ਵਿਚාර සංගතා කියලා මූලික ධානාංග පහක් තියෙනවා. එතකොට ධානයක් උත්තරීතර වෙන්න වෙන්න උසස් වෙන්න උසස් වෙන්න එක එක ධානාංග අඩු වෙනවා. විතක්ක ਵਿਚාර ආදී ධානාංග අඩු වෙලා යනවා. එතකොට මේ කියන විතක්ක ਵਿਚාර පිස්සුපේකක්කතා සහිත මේ ධාන වලටපත් වෙන්න පුළුවන්කම තියෙන කාමච්ඡන්ද ආදී වූ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම. යටපත් වීම සිද්ධ වෙනවා විස්කම්බන ප්‍රහාණ වශයෙන්. එතකොට ඒ ධාන වලටපත් වෙන්න උපයෝගී කරගනු ලබන නිමිති වලට කර්මස්ථාන කියලා කියනවා එතකොට කර්මස්ථානයේ පරිකම්ම නිමිති, ඒ වගේම උද්ධහා නිමිති සහ පටිභාග නිමිති කියලා අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනක්. පරිකර්ම නිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ අපේ ඒ කර්මස්ථානය සඳහා උපයෝගී කරගන්න ලබන ආරම්මණයට. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින ඊට පස්සේ නීල පීත, ලෝහිත, ඕදාත, ආලෝක ආකාස ආදී වශයෙන් එතකොට කසින පිළිබඳ එතකොට දස කසිනයක් තියෙනවා. එතකොට යමක් අපි අරමුණු කරගන්නවා නම් භාවනාවට අපි උදාහරණයක් හැටියට ගත්තොත් පඨවි කසිනේ නම් ඒ ඒ පරිකම්ම නිමිත්ත කියලා කියන්නේ අපි උපයෝගී කරගන්න ලබන ඒ බාහිර වූ රූප අරමුණට ඒ පඨවි ඒ කසින අරමුණට එතකොට ඒ කසින අරමුණ කවුරු හරි කෙනෙක්ගේ අරමුණ ඉදිරියේ ඉඳගෙන නිරන්තරයෙන්ම මානසිකාරය තුළ පවත්වනකොට උද්ඝහ නිමිත්ත කියන අවස්ථාවට එනවා මේ උද්ඝහ නිමිත්ත කියලා කියන්නේ ඒක හිතේ. අර කසින අපි බාහිරින් ගන්න අරමුණ හිතේ ඇඳෙන අවස්ථාව. හිතේ ඇඳෙන අවස්ථාව. එතකොට ඊට පස්සේ අර බාහිරින් තියෙන අරමුණ ඕනේ නැහැ. හිතේ ඇඳලා තියෙන නිමිත්තම අරමුණු කොටගෙන භාවනා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ ඒ හිතේ ඇඳලා තියෙන අරමුණ තුළම මනසකාරය හසුරවනකොට දැන් මුලින්ම පරිකර්ම නිමිත්ත හොඳට තහවුරු කරගන්න අවස්ථාව දක්වා නම් ඒ යෝගාවචරයා ඒ ස්ථානයේ තුලම ඉන්න වෙනවා. හැබැයි අර උද්ඝහ නිමිත්ත කියන අවස්ථාවට අර හිතේ හොඳට තහවුරු වෙනකොට ගමන් බිමන් යනකොට යෑමීම ආදී ඉරියව් පවත්වන කොටත් ඒ නිමිත්ත තුල හිත හසුරවන්න පුළුවන්. එතකොට එහෙම හිත හසුරවන කෙනාගේ තමයි අර ප්‍රතිභාග මේ නිමිත්ත කියන අවස්ථාවට එනවා. ඒ කියන්නේ ඒ නිමිත්ත කවදුරටත් සංවර්ධනය කරගෙන ඒ තුලම හොඳට මනසිකාරය පවත්වාගෙන ඒ අරමුණ තුල හිත හසුරවනකොට කුංචිතරුවක් විදුලි බුබුලක් වගේ ආලෝක සංඥා මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ආලෝක සංඥාව ගිලිහෙන්න යන්න දෙන්නේ නැතුව නැවත නැවත ඒක මතු කරගෙන ප්‍රභාස්වර තත්වයටපත් වීම දක්වා එය අරමුණු කොටගෙන භාවනා කරනකොට අන්න ඒ අවස්ථාවේදී තමයි අර උපචාර සමාධිය කියන උපචාර සමාධි කියන අවස්ථාවට සිත සමාධිගත වෙන්නේ. එතකොට මේ උපචාර සමාධි කියන අවස්ථාව වෙනකොට සිත ඒ මට්ටමට දියුණු කර ගන්නකොට පංච නීවරණ ධර්මයන් යටපත් වෙනවා. සමහර අරමුණු තියෙනවා ඒවයින් අර මේ උපචාර සමාධිය දක්වා විතරයිපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. උපචාර සමාධියෙන් එහාට යන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන්ම අර අනුස්සති වල මුලින් කතා වෙන අනුස්සති ඒ වගේම ආහාරේ පටික්කුල සංඥා චතුධාතු බවත්තාන අර මූලික බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති උපසමානුස්සති දේවතානුස්සති සහ මරණානුස්සති කියන මෙන්න මේ කියන නිමිති වලින් උපචාර සමාධිය දක්වා විතරයි පත් වෙන්නත් පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක රූපාවචර පඨම ධානය, ဒုတိ ය ධානය ආදී වශයෙන් සලකන්නේ නැහැ. පංච නීවරණ ධර්ම යටපත් වෙලා ධානයට ඉතාමත්ම සමීපව පවත්නා එකඟ අවස්ථාවක් තමයි මේ උපචාර සමාධියක් කියලා කියන්නේ. එතකොට අනේ වගේ උපචාර සමාධිය විසුද්ධි මාර්ගයේදී එතකොට විස්තර කරලා දෙනවා තුනේ කොටසේදී මේ උපචාර භූමියන් ඒකග්ගත පරිත්තෝ සමාධිය. එතකොට මෙතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා කවුරු හරි කෙනෙක් යම්කිසි යෝගාවචරයක් ඉන්නවා එයා නොවඩන ලද. ඒ කියන්නේ නොවඩන ලද කියන එක අදහස් කරන්නේ බහුල වශයෙන් මේ පිළිබඳව අර පුරුදු කරලා නැහැ පුරුදු කරලා නැති කවුරු හරි යෝගාවචරයෙක් ඉන්නව නෝඩන් අද කසින නිමිත්ත යා නිමිත්ත ආත්ම හැටියට ගන්නවා. ඒ කියන්නේ අර තමන්ට වඩාත්ම සැප සුව පහසුව ගෙනල්ලා දෙන යමක් වේ නම් ඒ තමන්ගේ හැටියට මමත්වයේ තුලින් ග්‍රහණය කර ගැනීම වැඩි වැඩිව සිත කරනවනේ. එතකොට මේ භාවනා කරන කෙනාට වඩාත්ම වටිනා දේ තමයි ඒ තමන් අරමුණු කරගන්න ආරම්භය. එතකොට ඒ ආරම්මණය තුල හිත හසුරුවන කෙනා එතකොට ඒකට කසින නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිත්ත ආත්ම හැටියට අරගෙන රූප සහිතව මාගේ ස්වල්ප වූ ආත්මය කියන පැනවීමට එනවා. තව කෙනෙක් ඉන්නවා එයා හොඳට ඒක වඩලා තියෙනවා. එහෙම වඩපු කෙනා මොකද කරන්නේ? එයා කියනවා රූප සහිත මාගේ කෙලවරක් නැති ඒ කියන්නේ අනන්ත වූ ආත්මයක් තියෙනවා කියලා. එතකොට අරූපී ත්‍යාලව සම්බන්ධනොත් එහෙමයි ඔන්න ඔය කියන ආකාර වලට අනුව තමයි මෙන්න මේ කියන පැනවීම හතර සිද්ධ වෙන්නේ. එතකොට ආත්මයක් තියෙනවා කියලා අර කසින නිමිත්ත එහෙම නැත්නම් ඒ භාවනා නිමිත්ත අරමුණ එක ආත්ම සංකල්පයේ පැනවීමක් සිද්ධ කරනවා නම් ඒ කියන්නේ අර ඥාන වශයෙන් එහෙම පැනවීමක් කරන කෙනා ආකාර හතරකට සිද්ධ කරනවා රූපීමේ පරිත්තෝවත්ත රූපීමේ අනන්තෝවත්ත අරූපීමේ පරිත්තෝවත්ත අරූපීමේ අනන්තෝ අත්තා කියලා. එතකොට ඒ කාරණා හතර මූලික වශයෙන්ම අර මේ මාත්‍රිකා හැටියට ಉದ್ದೇಶ හැටියට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ආනන්ද හඳුරන්න විස්තර කරලා දීලා ඊළඟට තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා 100 මේ අපි පාවිච්චි කරන මේ සූත්‍රයේ අංක ක්‍රමයට අනුව 118 වෙනි අංකයේදී ඒකදී බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා තත්‍රානන්ද යෝසෝ රූපින් පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤති ඒ හතර දෙනා අතුරෙන් තතර කියලා කියන්නේ හතර දෙනා අතුරෙන් ආනන්ද කවුරු හරි කෙනෙක් රූප සහිතව සල්පාත්මයක් පනවන්නේද එතකොට එහෙම ප්‍රකාශ කරමින් ඔහු පනවනවද ඒතරහිවා මෙතන ඒතරහිවා කියලා කෙනකින් අදහස් කරන්නේ මේ උච්ඡේද වශයෙන් උච්ඡේද වශයෙන් ඒ කියන්නේ මේ මේ කියන භවයට විතරක් අදාළ මේ වර්තමානයට අදාළ මෙලොව පමණක් තියෙන පරලෝ නොයි අ පරලෝ නොයන රූප සහිතව ස්වල්ප ආත්මයක් පනවමින් ප්‍රකාශ කරනවා. එතකොට එයා මෙලෝ පමණක් තියෙන ස්වල්ප වූ රූප සහිත ස්වල්ප වූ ආත්මයක් පනවනවා. ඒතරහිවා කියලා කියන්නේ මෙලෝ පමණක් තියෙන. තත්ත භාවින් කියලා කියන්නේ ඒකට ප්‍රතිපක්ෂව පරලොවට යන. පරලොවට යන්නා වූ. පරලොවට යන්නා වූ රූප සහිත වූ ස්වල්ප ආත්මයක් ප්‍රකාශ කරමින් පනවනවා. එතකොට කෙනෙක් මෙලෝ පමණක් තියෙන ආත්මයක් පනවනවා තව කෙනෙක් පරලෝට යන ආත්මයක් ප්‍රකාශ කරනවා මේ කියන නිමිත්තත් එක්ක. එතකොට ඒ තුන විසංවාදී බවකුත් තියෙනවා. මෙලෝ විතරක් තියෙනවා. එතකොට තව කෙනෙක් පරලෝ වශයෙන් කියනවා. එතකොට මෙන්න මේ කියන විසංවාදය අර සාස්වත සහ උච්ඡේදවාදී වශයෙන් තමයි ගොඩනැගෙන්නේ. එතකොට සාස්වතවාදී පුද්ගලයා දකිනවා උච්ඡේදවාදී පුද්ගලයා ප්‍රකාශ කරන ප්‍රකාශනයේ සාවද්‍යයි කියලා. ඡේදවාදී දකිනවා සාස්ත්‍රවාදී පුද්ගලයා කරන ප්‍රකාශනය සාවන්තයයි. එතකොට මෙන්න මේ දෙන්න මොකද කරන්නේ? එකිනෙක අතපං වාපන සන්තං සතත්තාය උපකප්පෙස්සාන. සැබෑනෝවක් සත්‍යනෝවක් සත්‍යෝ බවට පමුණුවන් පමුණුවන් එමියන මෙන්න මේ කියන අදහසක් ඔවුන්ට ඇති වෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා ඒවං සන්තංකෝ ආනන්ද. ආනන්ද එසේ ඇති කල්හි රූපින් මේ රූපින් කියලා මෙතන මේ සඳහන් වෙන්නේ රූපින් කියලා කියන්නේ මේ රූප කසින ලාභී. රූපකසිනලාභී පුද්ගලයා. එතකොට මොකද කරන්නේ අර රූපකසිනලාභී පුද්ගලයා කෙරෙහි පරිත්ත අපරිත්තානු දිච්චේ අනුසේතීති ඉච්ඡාලං වචනාය. ඉති අලං වචනාය. ඒ රූපකසිනලාභියා කෙරෙහි ස්වල්ප වූ ආත්මයක් යන දෘෂ්ටිය, හිඟීම අදහස අනුසේතීති සංථානගතව ඇතයයි මෙසේ කීමට සුදුසුය. මෙසේ කීමට සුදුසුය. එතකොට අර නොවදන ලද කසින නිමිත්ත ආත්ම හැටියට ගන්න පුද්ගලයා කසින නිමිත්ත ආත්ම හැටියට ගන්න පුද්ගලයා මොකද කරන්නේ? එයා සල්ප වූ ආත්මයක් ඇත කියන දෘෂ්ටියට ඇවිල්ලා ඒ අනුව ආත්මය පිළිබඳව දැනවීමක් ප්‍රකාශ කිරීමක් සිද්ධ කරනවා. එතකොට අරූපී රූප සහිතව අනන්ත ආත්මයක් ප්‍රකාශ කරන කෙනත් ඒකත් ඒ විදියටමයි තත් ඒ තරහිව මේ භවයේ තුල පමණක් තියෙන මෙලොව පමණක් ඇත්තා වූ හෝ තත්ත්වභාවි. පරලොව යන්නා වූ හෝ. ඒත් අර කියන අර මුලින් කියපු ක්‍රමයටම රූප සහිත වූ අනන්ත වූ ආත්මයක් පිළිබඳව පැනවීමක් සිද්ධ කරනවා. එතකොට අර කසින නිමිත්තක් හොඳට වඩනකොට භාවිත කරනකොට පුරුදු කරනකොට අර පංචවිධ වශීතාවෙන් පුරුදු කරන්න. මොනේද පංචවිධ වශීතාව කියලා? පෙන්වලා දෙනවා අර ආවජ්‍යම සමාපජ්ජන උත්ථාන අදිත්‍ථාන පච්චවේක්කන කියලා. එතකොට එහෙම පුරුදු කරනකොට ඒ කසින නිතේ ආරම්භණය හොඳට Taman තුල තහවුරු වන තත්වයටපත් වෙනවා. ඊළඟට ඒක අරූපී තත්‍රානන්ද යෝසු අරූපින් පරිත්තං අත්තාන අරූපී වූ ස්වල්ප වූ ආත්මයක් ඇත යන දැනවීම ප්‍රකාශ කරමින් පනවනවද ඒ පුද්ගලයා කොහොමද ඒතරහිවා මෙලොව පමණක් ඇත්තා වූ එන්න නැත්නම් තත්ත භාවින් පරිලෝව යන්නා වූ අරූපී වූ පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති සල්පෝ ආත්මයක් ප්‍රකාශ කරමින් පනමයි. ඒත් අර මුලින් කියපු ආකාරයමයි. එහෙම පුද්ගලයා කෙරෙහි මෙතන අරූපින් කියලා කියන්නේ අරූප ධානලාභියා කෙරෙහි. අරූපින්. අරූප ධාන කසින ලාභියා කෙරෙහි ස්වල්ප වූ ආත්මයක් ඇත යන දෘෂ්ටිය సంతానගතව පවතියයි මෙසේ කීමට සුදුසුයි. එතකොට අර අනන්ත වූ හැටියට පැනවීමක් සිද්ධ කරනවා නම් එහෙම පනවන කෙනා කෙරෙහි අනන්ත වූ රූප අරූපී එතකොට ඒ අරූප කසින ලාභියා කෙරෙහි අනන්ත වූ ආත්මයක් ඇත යන දෘෂ්ටිය సంతానගතව පැවතියයි කීමට සුදුසුය. එත්තාවතාකෝ ආනන්ද අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති මෙන්න ආනන්ද මෙතුමනකින් ආත්මය පනවන පනවන්නේ එහෙම නැත්නම් ආත්මය පනවන තැනත්තා පඤ්ඤපේති පනවයි. එතකොට මේ ආත්මය පිළිබඳව පැමිණීම පැනවීමක් ආත්ම සංකල්පය පිළිබඳව අදහසකට එනවා අර ධාන වඩන අය ධාන ලාභී යෝගාවචරයන් එතකොට යෝගාවචරයන් තමන් විසින් ගන්න නිමිත්ත අරමුණ ස්ථිර හැටියට අරගෙන ඒ එය ආත්ම හැටියට සලකමින් සලකමින් කියන ආකාර හතරෙන් එක් ආකාරයකට ආත්මය පැනවීම සිද්ධ කරනවා කියන කාරණා බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හැඳුරුවන්ට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ ආත්ම සංකල්පයත් එක්ක නේ අර සියලුම දෘෂ්ටිවාද බැඳිලා තියෙන්නේ. එතකොට ඒ දෘෂ්ටිවාද දෙසටක් මිත්‍යා දෘෂ්ටි හැටියට බ්‍රහ්මජාල සූත්‍රයේදී විවරණ වෙනවා. ඒ කෝර්වාන්තය අරබය හෝ අපරාන්තය අරබය හෝ ඒ පැනවීම සිද්ධ වෙලා තියෙනවා. කෝර්වාන්තය අරබය දෘෂ්ටිවාද 18ක් අපරාන්තය අරබය දෘෂ්ටිවාද 44ක් වශයෙන් මේ කියන දෙසටක් වූ දෘෂ්ටිවාද පිළිබඳව පැනවීම සිද්ධ වෙනවා. අපිට බ්‍රහ්මජාල සූත්‍රයේ සාකච්ඡා කරන වෙලාවේදී මේ කියන දෘෂ්ටිවාද පිළිබඳව පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ වගේම අර ධානය පිළිබඳව පිළිබඳව අපිට විසුද්ධි මාර්ගයේ මේ කම්මට්ටාන ගහන නිर्देशේ සාකච්ඡා කරනකොට ඒ ධානය පිළිබඳව විස්තරයන් අපිට ඒ තුලින් දැනගන්න පුළුවන්. එතකොට කෙනෙක් මේ කියන ආකාරයට ධාන රූපාවචර රූපාවචර ආදී වශයෙන් ධාන උපදවාගෙන ආත්ම කියන සංකල්පයට බැසගෙන ඉන්නවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා එයා ආත්ම කියන සංකල්පයට බැසගන්නේ නැහැ. ආත්ම සංකල්පයට බැසගන්නේ නැහැ. එහෙම කෙනා ආත්මය පිළිබඳ පැනවීමක් අර ධාන සමාපත්තිය ආදී තුල එහෙම පැනවීමක් කරන්නේ නැහැ. එහෙම පැනවීමක් නොකරන කෙනා පිළිබඳව අත්ත පඤ්ඤාත්ති කියන කොටස තුල සාකච්ඡාවට ලක් වෙනවා. න අත්ත පඤ්ඤාත්ති කියන කොටසේ. එතකොට කවුද මේ ආත්මයක් ඇත යන පැනවීම නොකරන්නේ? ආත්මයක් ඇත යන පැනවීම නොකරන්නේ කවුද? මහරහතන් රහතන් වහන්සේලා මේ කියන පැනවීම ආත්මයක් ඇත කියන පැනවීම කරන්නේ නැහැ. ඊට අමතරව ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ත්‍රිපිටකධාරී තුන් පිටකයම හොඳට පුරුදු පුහුණු කරලා තියෙන එහෙම නැත්නම් පිටක දෙකක් එහෙම නැත්නම් එක පිටකයක් අඩුම තරමින් එක නිකායක් දීඝ නිකාය ආදී වශයෙන් ඔය එක නිකායක් හෝ හොඳට භාවිත කරලා වඩලා ධර්මයේ පිළිවෙත අවබෝධයක් ඇතුව කටයුතු කරනවා නම් එහෙම කෙනා අර අර කියපු විදිහට රූපීමේ පරිත්තෝ වත්තා අරූපීමේ අනන්තෝ වත්තා අරූපීමේ පරිත්තෝ වත්තා අරූපීමේ අනන්තෝ වත්තා කියන මෙන්න මේ කියන අර මුලින් කියපු දෘෂ්ටිවාද හතරට. ඒ කියන්නේ ආත්මය කියන පැනවීම සිද්ධ කරන්න උපයෝගී කරගත්තා. ඒ කසින නිමිත්තත් එක්ක අරමුණත් එක්ක ඒ ප්‍රකාශ කරන්න භාවිත කරපු සංකල්පයට ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කෙනා දැසගන්නේ නැහැ. එහෙනම් ආත්මය එතකොට භාවනා කරලා ධානය වඩලා ඒ ධානය උපදවාගෙන ඒ උපචාර සමාධි, අර්පණා සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි ආදියටපත් වෙලා මේ කියපු ආර්යයන් වහන්සේලා ඒ වගේම ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන උත්තරයන් වහන්සේලා පැනවීමක් කරන්නේ නැහැ. ඒකෝට මේ දෙගොල්ලොම උපදවා ගන්න එකම සමාධිය. හැබැයි ඒ කියන தත්ත්වය තමයි එතකොට මේ සමාධිය කියන එක ආර්යයන් වහන්සේ නමක් එහෙම නැත්නම් මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් උපදවා ගන්නේ අර ආධ්‍යාත්මික සමතය තුලින් ඒකාග්‍රතාව තුලින් විදර්ශනාවටපත් වෙන අර රාග ద్వේෂ මෝහ ආදී වූ අකුසල ධර්මයන් බිඳහෙල්ල විමුක්තියටපත් වීමේ උපකරණයක් හැටියට තමයි මෙහිදී සමාධිය කියන එක ප්‍රයෝගී කරගන්නේ. නමුත් මේ අය මොකද කරන්නේ අර මුලින් කියපු අය විදර්ශනාව පිළිබඳව ලක්ෂණ ධර්මයේ පිළිබඳ වැටහීමක් නැති නිසා ඒ අය අර නිමිත්ත ආත්ම වූවක් හැටියට සදාකාලික වූවක් හැටියට පරමාර්ථ වශයෙන් ඒගොල්ලෝ ග්‍රහණය කරගෙන ආත්මය පිළිබඳව පැනවීමකට එනවා. එතකොට මේ පැනවීම සිද්ධ කරන්නේ ඥාන වශයෙන් තමන් විසින් උපදවාගත්ත ඒ ධාන ආදී ආශ්‍රය තුලින් තමයි මේ පැනවීම සිද්ධ කරන්නේ. එතකොට ආත්ම අත්පඤ්ඤාත් 119 වෙනි අංකේ එතෙන්දී අර මම මුලින් කියපු අර ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන උත්මයන් වහන්සේලා රූපීමේ එතකොට අරූපීමේ පරිත්‍තෝ වත්තා කියන පැනවීම කරන්නේ නැහැ. රූපීමේ පරිත්‍තෝ වත්තා කියන පැනවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම රූපීමේ අනන්තෝ වත්තා කියන පැනවීමක් උන්වහන්සේලා තුලින් සිද්ධ වෙන්නේ නැහැ. හරි අරූපීමේ අනන්ත පරිත්‍තෝ වත්තා කියන පැනවීම සිද්ධ වෙන්නේ නැහැ. අරූපීමේ අනන්තෝ වත්තා කියන ඒ පැනවීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා කවුරු හරි කෙනෙක් මේ කියන පැනවීම කරන්නේ නැත්නම් අර මුලින් කියපු අර ආත්මය කියන පැනවීම කරන්නේ නැත්නම් එහෙම පැනවීම නොකරන කෙනාට එහෙම කෙනා තුල ඒවන් සන්තංකෝ ආනන්ද පරිරූපී රූපින් පරිත්තානුදිත්‍ති නානුසේතිති ඉච්ඡාලං වචනාය ආනන්ද මෙසේ ඇති කල්හි අර මේ රූපකසිනලාභියා කෙරෙහි ස්වල්ප වූ ආත්මයක් යන දෘෂ්ටිය సంతానගතව නොපවතියයි මෙසේ කීමට සුදුසුය. අර ආත්මය පිළිබඳ පැනවීමක් කරන්නේ නැත්නම් එයා තුල ස්වල්ප වූ ආත්මයක් ඇත යන දෘෂ්ටිය එයා තුල సంతానගතව පවතින්නේ නැහැ. එතකොට ඒ సంతానගතව පවතින්නේ නැත්තේයි එයා එහෙම මෙලව පමණක් ඇත්තා වූ හෝ මෙලොවම පරලොවට යන්නා වූ හෝ ආත්මයක් පිළිබඳ දැනවීම ඒ තුල ඉඳගෙන කසින නිමිත්ත ඒ අරමුණු තුල ඉඳගෙන සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි අර දෙවණියට පැනවීම කරේ කවුද රූපී මේ අනන්තෝ වත්තා කියලා. එතකොට ඒ පිළිබඳව ඒ සංකල්පයට බැසගන්නෙත් නෑ. ඒ සංකල්පයට බැසගන්නෙත් නැත්නම් ඒ රූප කසින අභියා කෙරෙහි අනන්ත වූ ආත්මයක් ඇත යන දෘෂ්ටිය సంతానගතව පවතිනවා කියලා නොපවතියයි. సంతానගතව නොපවතියයි කීමට සුදුසුයි. ඒ කියන්නේ సంతానගතව පවතින්නේ නැහැ කියලා సంతහනේ නැහැ කියලා කීමට සුදුසුයි. ඒතර අරූප කසින සම්බන්ධයෙන් උත් එහෙමයි. ඒ එහෙම කෙනාට ඒ කියන දෘෂ්ටිය ඔහුගේ ඒ ඔහු තුළ නැහැ කියන එක. ඒ වගේම අර ඒකේ අනන්ත අරූපී වූ අරූප කසිනලාභියා කෙරෙහි අනන්ත වූ ආත්මයක් ඇත යන දෘෂ්ටියක් පවතිනවා කියලා මුලින් කිව්වනම් එවැනි දෘෂ්ටියක් මේ කියන පුද්ගලයා තුළ උත්මයා තුළ නැහැ කියන නැහැ කියනට සුදුසුයි කියලා. එතකොට එහෙම කෙනා ආත්මය පිළිබඳව පැනවීමක් කරන්නේ නැහැ. එක්තාවතාවකෝ ආනන්ද අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපීති. ආනන්ද මෙපමණකින් ආත්මය නොපන නොපනවන තැනැත්තා න පඤ්ඤපීති නොපනවයි. නොපනවයි. එහෙනම් ආත්මය තියෙනවා කියන පැනවීමට එන්නේ නිකම්ම නෙවෙයි Taman විසින් උපදවාගත්ත ඒ ධාන ආදිය තුල ඉඳගෙන නිමිති ආදිය තුල ඉඳගෙන ඒ සංකල්ප තුල හිර වෙලා නැත්නම් ඒ සංකල්ප පදනම් කොටගෙන ඒ තුල ඒ සංකල්පයන් තුලින්ම තමයි මේ කියන පැනවීම සිද්ධ කරන්නේ. එහෙමනම් ආත්මය පිළිබඳව පැනවීමක් කරන්න පුළුවන්. එතකොට තව ආකාරයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. එතකොට මේක සාමාන්‍ය සත්වයාට කියන සාමාන්‍ය ස්වરૂපය තුල ඉන්න සාමාන්‍ය ජීවිතය තුළ කටයුතු කරන කෙනාට විශේෂ වෙන කාරණාවක් නෙමෙයි. එනිසා තමයි අර මුලින්ම අර අංග 9ක් දක්වා අර විස්තර වෙන ජරා මරණ කියන වර්තමානයේ නිසා අත්විඳින ඒ ඵලයේ ඉඳලා අර නාම රූප පත්‍ය විඥානං විඥානේ විඥාන පත්‍ය නාම රූපං කියන තැන දක්වා පටිච්චසමුපාදයේ තුල විස්තර කරගෙන ආවේ. එතනින් එහාට මෙතෙන්දී අර්ථපඤ්ඤාති කියන කොටස තුල පැහැදිලි කරලා දෙනවා. මේක යෝගාවචරයේ එක්ක මේ කියන ආත්මය කියන පැනවීමට එන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ පැනවීම සිද්ධ නොකරන්නේ කොහොමද කියන කාරණාව. හරි. ඊළඟ මාතෘකාව අනුමාතෘකාව වෙන්නේ මේ සූත්‍ර දේශනාව තුළ තියෙන අත්ත සමනුපස්සන. අත්ත සමනුපස්සන. එතකොට අත්ත සමනුපස්සනා කියලා කියන්නේ ආත්මයක් ඇත කියන දැකීම. එතකොට මේ ආත්මයක් ඇත කියන දැකීමට එන්නේ කොහොමද? දෘෂ්ටි වශයෙන්. අර මුලින් කියපු විදිහට අර අත්ත පඤ්ඤාත්තිය තුල තියෙන ඥාන වශයෙන් නෙමෙයි මෙතනත් සමනුපස්සනාවට එන්නේ දෘෂ්ටි වශයෙන්. දෘෂ්ටි වශයෙන් ආත්මය පනවන කියන ආකාර තුනකින් ආකාර තුනකින් මේ ආත්මයක් ඇත කියන පැනවීම සිද්ධ කරනවා. එතකොට මේ ආත්මය කියන පැනවීම සිද්ධ කරන්නේ සක්කාය දිට්ඨිය තියෙන නිසානේ. එතකොට සක්කාය දිට්ඨිය පංචස්කන්ධයත් එක්ක බැඳිච්ච සක්කාය දිට්ඨිය විෂයාකාරයෙන් විෂයාකාරයකින් සක්කාය දිට්ඨිය කියන එක විස්තර වෙනවා විෂයාකාරයකින් ධර්මයේ තුල වීසති වත්තුකාය සක්කාය දිට්ඨිය බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව පැනවීමක් කරනවා ධර්මයේ තුල මේ සුත්තවත් සුත්තවත් ආර්ය ශ්‍රාවකයා සහ අසුතවත් පෘථග්ජනයා කියලා එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විශ්වදයරම සක්කාය දිට්ඨිය පිළිබඳ පැනවීමක් කරන්නේ නැහැ. හැබැයි අසුතවත් ප්‍රත්‍යඥ පුද්ගලයා විශ්වදයරම සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ අරමුණු කොටගෙන සක්කාය දිට්ඨිය ප්‍රකාශ කරන උපාදාන වශයෙන් වැළඳගෙන ඒ තුල මම මගේ කියන පුද්ගලයේ සංකල්පයක් ගොඩනගාගෙන ඒ තුල කටයුතු කිරීමක් සිද්ධ කරනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඉද බික්කවේ අසතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ රූපං අත්තතෝ සම්මුපස්සති රූපතෝ රූපං අත්තතෝ සම්මුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවාරෝපං රූපස්මින් වාත්තාන මෙන්න මේ කියන ආකාර හතරට එතකොට ඔය කියන ආකාර හතර වේදනා සංඥා සංකාර විඥාන කියන අනිත්‍ය ස්කන්ධයන් එක්ක සම්බන්ධ වෙනකොට පස්වරක් 4 20ක් දක්වා වැඩි වෙනවා. එතකොට මේ අත්ත සමනුපස්සනා කියලා මේ අනු මාත්‍රකාව තුල මේ පෙන්වා දෙන්නේ ඊළඟට මේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන මේ ලෝකේ සමහර කෙනෙක් ඉන්නවා. එහෙම සක්කාය දිට්ඨිය පදනම් කරගෙන එය ආත්මය පිළිබඳව පැනවීමක් සිද්ධ කරනවා. එතකොට එහෙම පැනවීමක් සිද්ධ කරන අය ඒ වගේම කවුරු හරි කෙනෙක් එහෙම පැනවීමක් සිද්ධ කරනවා නම් ඊළඟට ඒ පැනවීමේ සාවද්‍යතාව කොහොමද දැකගත යුත්තේ කියන එක මෙන්න මේ කියන පැනවීමට එන්නේ නැති පුද්ගලයාට විමුක්තියට පත්වීම පිළිබඳව අත්ත සමනුපස්සනා කියන මේ කොටස තුල සාකච්ඡාවට ලක් වෙනවා. 121 වෙනි අංකයේදී උද්දේශ වශයෙන් ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා කී දෙනෙක්. එහෙම නැත්නම් කොයි ආකාරයකින් මේ ආත්මයේ පිළිබඳව දෘෂ්ටි වශයෙන් දකින්නවද කියන කාරණාව. චිත්තාවතාච ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. ආනන්ද ආත්මයක් දෘෂ්ටි වශයෙන් දකින්න කෙනා චිත්තාවතා සමනුපස්සති උපමනකින්. දකීද ආකාර කීයකින් දකින්නවා. වේදනං වාහ්‍ය ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති වේදනං මේ අත්තා. වේදනාව මාගේ ආත්මය කියලා ඔන්න දකින්න. ඊළඟට තව කෙනෙක් ඉන්නව නහේකෝ මේ වේදනාත්ත අපටි සංවේදනෝ මේ අත්තා. තව කෙනෙක් ඉන්නව ඒ කියන්නේ නොවිදින ස්වභාවයක් ඇති. වේදනාව මාගේ ආත්මයයි කියලා කෙනෙක් දකිනවා වේදනාව මාගේ ආත්මයයි. තව කෙනෙක් කියනවා අපටි සංවේදනෝ මේ අත්තා. මාගේ ආත්මය නොවිදින ස්වභාවය ඇත්ත කියලා. එතකොට තව කෙනෙක් ඉන්නවා ඉතිහිවානන්ද අත්තාන සම්නුපස්සන සම්පස්සදී නහේව මේකෝ මේ වේදනාත්ත නෝප අපපටි සංවිද අත්තා මේ වේදීති වේදනා ධම්මෝහි මේ අක්කා තව කෙනෙක් ඉන්නවා එයා දකිනවා වේදනා ධම්මෝහි එතකොට විඳීම ස්වභාවය කොටගෙන ඇත්තේ විඳීම ස්වභාව කොට ඇත්තේ මාගේ මා ආත්මයේ විඳීම ස්වභාව කොට ඇත්තේ කියලා දකිනවා වේදනාව මාගේ ආත්මයයි මාගේ ආත්මය නොවිදින ස්වභාවයත්තේ එහෙම නැත්නම් මාගේ ආත්මය විදින වේදනා ධර්මයේ කියන්නේ විදීම ස්වභාව කොට ඇත්තේ කිය. එතකොට මෙන්න මේ කියන තුන් ආකාරයකින් පැනවීම සිද්ධ කරනවා. එතකොට වේදනාව පස්සපච්චය පස්සපච්චය වේදනා කියලා අර මුලින් පටිච්චසමුපාද දේශනාවේදී අර ප්‍රත්‍යාකාරය තුන පැහැදිලි කරගත්ත ස්පර්ශය චක්කු සංපස්ස සෝත සංපස්ස ආදී තුලින් ඇතිවෙන චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් වේදනාව පිළිබඳව පැහැදිලි කරගත්තා. එතකොට ඔය කියන වේදනාව වේදනාව ආත්ම හැටියට ගත්තොත් ඒ වේදනාව තුළ ආත්මය කරගැනීමේ තියෙන ගැටලුව ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. කියන්නේ වේදනාව සැප වේදනා, දුක් වේදනා සහ උපේක්ෂා වේදනා ආදී වශයෙන් කොටස් තුනකට වර්ග වෙනවා. එතකොට මේකෙන් මොකක්ද? සැපයද ආත්ම කරගන්න ඕනේ දුක්ඛද ආත්ම කරගන්න ඕනේ එහෙම නැත්නම් උපේක්ෂාවද ආත්ම කරගන්න ඕන කියන එක ප්‍රශ්නයක් තියෙනවා එනිසා ඒ අර මේ සියල්ලටම පදනම් වෙන්නේ සක්කාය දිට්ඨියනේ එතකොට ඒ ඒකම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන මේ සංකල්පයනේ එතකොට ඒ තුල තියෙන අර වේදනාවන් එක්ක ස්කන්ධ පංචකයන් එක්ක බැඳිච්ච මේ කියන සංකල්පය තුළ තියෙන සාවද්‍යතාව පෙන්වා දීම බුදුහාමුදුරෝ එක අංක 122 ඉඳලා 22න් සිද්ධ කරනවා සතරානන්ද යෝසෝ ඒවමහ ආනන්ද ඒ තිදෙනා අතරින් කවුරු හරි කෙනෙක් මෙහෙම කියනවා නම් මොකක්ද වේදනා මේ අත්තා වේදනාව මාගේ ආත්මයයි යමෙක් පවසනවා නම් සෝ ඒවමස්ස වචනීයෝ ඔහුට මිසේ කියන්නෝ මිසේ කිව යුතුයි මොකක්ද ඉස්සෝකෝ ඉමා ආසෝ වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා දුක්ඛම සුඛ වේදනා එලැති මේ සැප වේදනාව දුක් වේදනාව අදුක්ඛම සුඛ වේදනාව ඒ කියන්නේ උපේක්ෂා වේදනාව කියලා වේදනා තුනක් තියෙනවා. එනා සංකෝතුවන් තිස්සන්නං වේදනානම් කතමං අත්තනෝ සමනුපසති. ඔබ මේ කියන වේදනා තුන අතරින් කුමක්ද ආත්ම වශයෙන් දකින්නේ? යසින් සංකානන්ද සමේ සුඛං වේදනං වේදේති. යම් ආනන්ද යම් වේලාවක සැප වේදනාවක් විඳිනවා නම් නේව තස්මින් සමේ දුක්ඛං වේදනං වේදේති. න අදුක්ඛම සුඛං වේදනං වේදේති. සැප වේදනාවක් විඳිනකොට ඒ වෙලාවේ දුක් වේදනාව හෝ උපේක්ෂා සහගත වේදනාව විඳින්නේ නැහැ. සුඛං ඒව තස්මින් සමේ වේදනං වේදේති. ඒ වෙලාවේ විඳින්නේ සැප වේදනාවක්මයි. යම් කිසි වෙලාවක දුක් වේදනාවක් විඳිනවා නම් ඒ වෙලාවේ සැපසහගත වේදනාවක් හෝ උපේක්ෂාසහගත වේදනාවක් විඳින්නේ නැහැ. ඒ වෙලාවේ විඳින්න පුළුවන්කම තියෙන්නේ විඳින ලබන්නේ අර කියන දුක් වේදනාව. ඊට පස්සේ උපේක්ෂාසහගත වේදනාවක් නම් විඳිනවා. අදුක්කම සුඛ. ඒ වෙලාවේ පවතින්නේ අදුක්කම සුඛං වේදනං. ඒ කියන්නේ උපේක්ෂාසහගත වේදනාව විතරයි. ඒ කියන්නේ වේදනා තුනට හෝ දෙකකට එක අවස්ථාවක පවතින්න බෑ එක වේදනාවක් තමයි ඒ වෙලාවේ පවතින්නේ. එතකොට මේ තුනෙන් මොකක්ද ආත්ම හැටියට ගන්න? සැප වේදනාවද දුක් වේදනාවද උපේක්ෂා වේදනාවද ආත්ම හැටියට ගත යුත්තේ කියන එක ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ වේදනාව කියන එක අර ඒ පනවන කෙනා වේදනාව මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙනවානේ. වෙනස් වෙන එක හරියට අර 10 ගොඩක් ගොඩක ඉඳපු කණුවක් වගේ. එහෙට මෙහෙට එහෙට මෙහෙට හෙලවෙනවා. ඒතකොට පුද්ගලයා විසින් විඳින ලබන වේදනාව එක ආකාරයකින්ම පවතිනක් නෙවෙයි. ඒකක් මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. එනිසා මේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරලා දෙනවා කවුරු හරි කෙනෙක් මේ කියන වේදනා තුන ආත්ම කියලා පනවනවා නම් අහන්න. මොකක්ද මේ සැප වේදනාර්ථ ඔබ ආත්මය කියන කියන්නේ දුක් වේදනාර්ථ ඔබ ආත්ම කියලා කියන්නේ එනත උපේක්ෂා වේදනාවට මේ ආත්ම කියලා කියන්නේ. කොහොම නමුත් සමහර කෙනෙක් අර මුලින් කියපු ආකාරයට වේදනාව ආත්මයි ආත්මයේ ආත්මයේ හැටියට දකිනවා. ඒ වගේම වේදනාව නොවිඳින ස්වභාවයක් ඇත්තක් හැටියට දකිනවා. වේද එහෙම නැත්නම් වේදනා ධම්මෝ හිමි ආත්තා මාගේ ආත්මයේ විදීන් ස්වභාව කොට ඇත්තක් හැටියට දකිනවා. එතකොට ධර්මයේ තුල එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පැහැදිලි කරලා දෙනවා මේ මේ මෙය ආත්ම හැටියට නොගන්නා කෙනා එහෙම නැත්නම් මේ ආත්මීය ස්වභාවය එහෙම නැත්නම් මේ වේදනා වේදනාවේ ස්වභාවය පිළිබඳව වටහා ගන්න උත්සාහ කරන කෙනා ඒ සම්බන්ධයෙන් මානසිකාරයේ ගොඩනගන්නේ කොහොමද කියන එක 123 වෙනි ඡේදයේ අංකකරණය තුල ඒක පැහැදිලි කරලා දෙනවා සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා අනේ වේදනාවල තියෙන ස්වභාවය. සැප වේදනාවත් අනිත්‍යයි. අනිත්‍යයි. එතකොට ත්‍රිලක්ෂණ පිළිබඳව පැනවීමේ මූලිකම එක තමයි අනිච්ච කියන එක. අනිච්ච දුක්ඛ අනාත්මනේ. එතකොට එහි මූලිකම කාරණාව අනිච්ච. එතකොට සැප වේදනාව කියන එක වෙනස් වෙන එක සංකතං ඒ ඒ කාරණාවන් වල එකරාශීත්වය තුල සති තුල පවතින ඒ වගේම පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන් ප්‍රත්‍යාකාරයෙන් ගැළපීලා තියෙන එක හය ධම්ම. සයවීම ස්වභාව කොටගෙන නැත්තක්, වය ධම්මා විනාශ වීම ස්වභාව කොටගෙන නැත්තක්, විරාග ධම්මා විරාගී නොඇලීම ස්වභාව කොටගෙන නැත්තක්, නිරෝධ ධම්මා නිරුද්ධ වීම ස්වභාවය කොටගෙන නැත්තක්. දුක් වේදනාවත් ඒ වගේමයි ඒ වගේම දුක් වේදනාවේ ඔය කියන එතකොට හතයි අනිච්ච සංකත පටිච්චසමුප්පන්න කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම ආකාර එතකොට හතකට ඒ වේදනාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දෙනවා අප වේදනාවෙත් මේ කියන ලක්ෂණ හත තියෙනවා දුක් වේදනාවෙත් මේ කියන ලක්ෂණ හත තියෙනවා ඒ වගේම තමයි උපේක්ෂා වේදනාවෙත් අදුක්කම සුඛ වේදනාව තුලත් මේ කියන ලක්ෂණය තියෙනවා තස සුඛං වේදනං වේදීමාස ඒසෝමි අත්තාති හෝති. ඒ සැප වේදනා විඳින කෙනාට මෙය මගේ ආත්මයයි කියලා අදහසක් වෙනවා. එතකොට තස්සායේව සුඛාය වේදනා නිරෝධා අභ්‍යගාමී අත්තා මාගේ ආත්මය මේ පහවගේ කියන අදහස ඇති වෙනවා. එතකොට මේ වේදනාව නැති වෙනකොට. එතකොට මේ ව්‍යගාමී අත්තා මේ වේදනාව පහවගේ කියලා අදහස ඇති වෙනවා. ඒ වගේම තමයි දුක් වේදනා විඳින කෙනාට මේ මගේ ආත්මය කියන අදහස එනවා. එතකොට ඒක නැති වෙලා ගියාට පස්සේ මේ පහව ගියේ කියන එක. ආත්මය පහව ගියේ මේ අත්තාබ්‍යගා මාගේ ආත්මය පහව ගියේ කියන සංකල්පෙට එනවා. උපේක්ෂා වේදනාවක් විඳින කෙනා ඒක තියෙනකොට මේ මගේ ආත්ම හැටියට දකිනවා. එහෙම නැත්නම් ඒක පහ වෙලා ගියාට පස්සේ මාගේ ආත්මය පහව ගියේ කියලා දකිනවා. ඉතිසෝ දිත්තේව ධම්මේ අනිච්ච සුඛ දුක්ඛ භෝකින්නම් උපාද වය ධම්මං අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. එතකොට මොකද වෙන්නේ? ඉතිසෝ දිත්තේව ධම්මේ මෙසේ ඔහු මේ මෙලෝ වශයෙන්ම අනිච්ච සුඛ දුක්ඛ භෝකින්නම් අනිත්‍ය වූ සැප දුක් වශයෙන් ඉස්රව පවතිනා වූ උපාද වය ධම්මං ඉපදීම හා නැතිවීම ස්වභාව කොටගෙන ඇති ආත්මයක් දකින්නේ ඊට පස්සේ ආත්මයක් දකිමින් ඒ පිළිබඳව දැක්ම ප්‍රකාශ කරනවා සමනුපස්සතිය දකි. එතකොට මෙලොව වශයෙන් අනිත්‍ය වූ සුඛ දුක්ඛ සැප දුක් වලින් මිශ්‍රව පවතින ඉපදීම හා නැතිවීම ස්වභාවය කොටගෙන ඇති ආත්මයක් එතකොට මේ වේදනාව තුළ දකින්න. යෝසෝ ඒවමාහ යමෙක් මෙසේ කියන ලද වේදනාමය ආත්මා. මා වේදනාව මාගේ ආත්මය කියලා කවුරු හරි කෙනෙක් කියවනම් අන්නේ කියපු කෙනා අන්නේ කියපු කෙනා මෙන්න මේ කියන ආකාරයට දකින්නවා කියලා බුදුහාඳුරු පැහැදිලි කරලා දෙනවා. තස්මාතිහානන්ද ඒතේන වේතන් අක්කමති ආනන්ද යන්නේ ඒ නිසා මේක සුදුසු වෙන්නේ නැහැ මොකක්ද වේදනාවේ අත්තාති සමනුපස්සිතම් වේදනාව මාගේ ආත්මයයි දැකීමට සුදුසු නොවේ අන්න බුදුහාමුදුරුව වේදනාව මාගේ ආත්මයයි දැකීමට සුදුසු නොවෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. එහෙම වේදනාව ආත්මයේ හැටියට දකින්නේ මොකක්ද? අනිත්‍ය ස්වභාවය අනිච්ඡාදී වූ ස්වභාවයන්ටපත් වෙන. අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධර්ම, වය ධර්ම, විරාග ධර්ම, නිරෝධ ධර්ම කියන මෙන්න මේ කියන ස්වභාව වලින් යුක්ත වෙච්ච සැප දුක් ආදීන් වේදනාවන් වලින් මිශ්‍ර වෙච්ච ඇතිවීම හා නැතිවීම කියන එක ස්වභාවය කොටගෙන ඇති ආත්මයක් තමයි මේ වේදනාමය අත්තා වේදනාමකේ ආත්මයයි කියලා ප්‍රකාශ කරන කෙනා ප්‍රකාශ කරන්නේ. එනිසා වේදනාව මේ හැටියට දකින්න සුදුසු නෑ කියන කාරණේ පැහැදිලි කරනවා. ඊළඟට දෙවෙනියට පැහැදිලි කරපු අපටි සංවේදනෝ මේ අත්තා. අපටි සංවේදනෝ මේ අත්තා කියලා පැනවීමක් කළානේ. එතකොට ඒ පැනවීමේ තියෙන සාවද්‍යතාව පෙන්වලා දෙනවා. සත්‍රානන්ද යෝසෝ ඒවමාව නහේවකෝ මේ වේදනාත්තා අපටි සංවේදනෝ මේ අත්තාදී. අන්න එහෙම කෙනාගෙන්ට මෙහෙම කියන්න ඕනේ. යත්තපනාවසෝ සබ්බසෝ වේදිතං අත්‍ය නත්ති. තත් අයං අහ අයමහමස්මීති සියා. එතකොට යත්තපනාවසෝ සබ්බසෝ වේදායිතං නැති. යම් තැනක සියලු ආකාරයෙන් විඳින ස්වභාවයක් නැත්නම් ඒ කියන්නේ වේදනාව නොවිඳින ස්වභාවයක් ඇත්තේ කියන ප්‍රකාශ කළේ. එතකොට යම් තැනක සියලු ආකාරයෙන් විඳීමක් නැත්නම් විඳීම් ස්වභාවයක් නැත්නම් අනත් නැත්ති අපිනු තත්ත අය මහමස්මි අයං අහං අස්මි මේ මම වෙමි කියන අදහස මේ මම වෙමි කියන පැනවීමක් කරන්න පුළුවන් නොහේතන් බන්ති එහෙම එය සුදුසු නොවේ කියන එතකොට එය නොවේ කියන ආනන්ද හම්දුරෝ පැහැදිලි කරලා දෙනවා ප්‍රකාශ කරනවා තස්මාතිහානන්ද ඒතේන පේතන් අක්මති නහේව කෝමේ වේදනාති මාගේ වේදනාව වේදනාව මාගේ ආත්මය නොවේ මාගේ ආත්මේ නොවිදින ස්වභාවයක් ඇත්තේ යයි දැකීමට සුදුසු නොමි. එහෙම සුදුසු වෙන්නේ නොවෙන්නේ ඇයි? යම් තැනක විඳීමක් නැත්නම් එතන මමයි කියලා පැනවීමක් කරන්න පුළුවන්කම නැහැ. පැනවීමක් කිරීමේ සුදුසු සුදුසු බවක්, තර්කානුකූල බවක් ඒ තුල නැති නිසා. ඒ නිසා යම් කිසි තැනක මේ මම වෙමින් කියන සංකල්පයක් තියෙනවා. එහෙම පනවාගත්ත කෙනෙක් පැනවීමක් තියෙනවා නම් මගේ ආත්මේ නොමිදෙන ස්වභාවය ඇත්තේ කියලා දැකීමට සුදුසු නෑ කියලා අර දෙවෙනි පැනවීම තුළ තියෙන සාවද්ද බව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා තත්‍රානන්ද යෝසෝ ඒවමාහ එතකොට තව කෙනෙක් මොකද කිව්වේ වේදනා ධම්මෝ හිමේ අත්තා මාගේ ආත්මයේ විනීත ස්වභාව කොට ඇත්තේ කියලා ප්‍රකාශ කළා නම් එයාගෙන් අහත් එයාට එතකොට එහිදී මෙසේ ඔබට කිව යුතුයි වේදනාච හේයවසෝ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිශේෂං නිරුද්ධී. එතකොට මේ අවැත්නි වේදනාව සියලු ආකාරයෙන් හැම ආකාරයකින්ම ඉතිරියක් නැතුව නිරුද්ධ වන්නේ නම් සියලු ආකාරයෙන් වේදනාව නැතිතන වේදනාය වේදනාවේ නිරුද්ධ වීමෙන් අපිනුතත් අහං අහමස්මීති සියා මේ මම වෙමි කියන මේ අදහස පැනවීම පවතින්න පුළුවන්. ඒ කියන්නේ සියලුම ආකාරයෙන් වේදනාව නිරුද්ධ වෙච්ච තැන අහවෙච්ච තැන මේ මම වෙමි කියන පැනවීමකට එන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා බුදුහාමුදුර එතනදිත් පැහැදිලි කරලා දෙනවා කවුරු හරි කෙනෙක් මෙහෙම දකිනවා නම් ඒක මේ කියන කාරණාව නිසාත් ඒක සුදුසු වෙන්නේ නෑ කියන කාරණාව. එතකොට වේදනාව මාගේ ආත්මයයි එහෙම නැත්නම් මාගේ ආත්මයේ නොවිදින ස්වභාවයක් තේ ඒ වගේම වේදනා ධම්මෝහි ඉඳීම් ස්වභාව විඳීම ස්වභාව කොට නාගේ ආත්මයේ විඳීම ස්වභාව කොට ඇත්තේ කියන මෙන්න මේ කියන ආකාර තුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අරමුණු කොටගත් මේ ඒ වේ අරමුණු කොටගත් සක්කාය දිට්ඨියේ තුල තියෙන සාවාද්‍යතාව බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දෙනවා ඊළඟට මෙන්න මේ කියන දෘෂ්ටියට දැස නොගන්නා ආර්යයන් වහන්සේ උත්තමයන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව 126 වෙනි අංකය තුල පැහැදිලි කරලා දෙනවා. යතෝකෝ ආනන්ද වික්ඛු නේව වේදනං අත්තානං සමනුපස්සති. ආනන්දේ අම්හේකින් භික්ෂුව වේදනාව ආත්ම හැටියට නොදකීද? නෝපේ අපරිසංවේදනවත් ආනන්ද සමනුපස්සති. ආත්මය නොවිදින ස්වභාව ආත්මය යයි නොදකිනවද? ඒ වාගේම නෝටි අත්තාමේ වේදීති වේදනා ධම්මෝ හිමේ අත්තා. මාගේ ආත්මය විඳුන් ලබයි. මගේ ආත්මය විඳීම ස්වභාව කොට ඇත්තේයයි නොදකී. සෝ ඒවන්න සමනුපස්සන්තෝ නචකින්චි ලෝකේ උපාදීති. මෙන්න මෙහෙම නොදකින කෙනා ලෝකයේ කිසිවක් උපාදාන කරගන්නේ නැහැ. පස්සපච්චය වේදනා වේදනාපච්චය උපාදාන. එතකොට එහෙම වේදනාව පිළිබඳව නොදකින කෙනා කිසිම දෙයක් ලෝකේ උපාදානය කරගන්නේ නැහැ. අනුපාදියන් නැ පරිතස්සති. උපාදාන කරගන්නේ නැති කෙනා උපාදාන කරගන්නේ නැති කෙනා එතකොට ඒවයි ඇලෙන්නේ. අපරිතස්සං පච්චඤ්ඤත්තේව පරිනිබ්බායති. එතකොට නොඇලෙන තැනත්තා නොඇලෙන කෙනා එතකොට පච්චත්ඤ්ඤීව එතකොට සමන් විසින්ම එතකොට පරිනිබ්බායති පිරිනිවීමටපත් වෙනවා. එතකොට වේදනාව කියන එක අල්ලගන්න නැත්නම් උපාදාන කර නොකර ගන්න කෙනා මෙලෝ ඒ තමන් විසින්ම එතකොට පරිනිබ්බායති නිවීමටපත් වෙනවා. කොහොමද කීනා ಜಾති, ಜಾතිය ශෛවිය, උසිතම් භ්‍රමචර්යයන්, භ්‍රමචර්යාව වැස නිමවන ලදී. අතං කරණීයන් නිවන සඳහා කළ යුතු යමක් වේ නම් එය කොට නිමුවන් ලදී නාතරං ඉත්තත්තාය මත්ෙහි නිවන පිණිස කළ යුතු යමක් නැතයයි පජානාති දනි. එවං විමුක්ත චිත්තෝ ආනන්ද භික්ඛු යෝ එවං වදෙය. මෙසේ නිදුන් සිත් ඇති භික්ෂුවා භික්ෂුවකට කවුරු කියනවා. කවුරු හරි කෙනෙක් මෙහෙම කියනවා නම් හෝති තථාගතෝ පරම්මරණා ඉතිස්ස දිට්ඨියේදී සංඝකල්ලං අන්න එහෙම ආර්යයන් වහන්සේ නමකට මෙන්න මේ වගේ අදහසක් තියෙනවා කියලා හොති තථාගතෝ කියලා කියන්නේ මෙතන සත්වයා. මන සත්වයා මරණින් මතු වේ. යයි. ඉති අස්ස දිට්ඨි මෙසේ උන්වහන්සේට මේ බුදු අදහසක් වේ යයි ප්‍රකාශ කරනවා තන් අකල්ලන් එය සුදුසු නොවේ. හොති තථාගතෝ පරමර්ණ. සත්වයා මරණින් මතු වේ. නත් හෝති තථාගතෝ පරමර්ණ සත්‍යය මරණින් මතු නොවේ හෝතිච හෝතිච නහෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණිමතු වන්නේද වේ නොවන්නේද ඒ නේව හෝති නනහෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණිමතු නේව හෝති නොවන්නේම නහෝති වන්නේද නොවේ ආදී වශයෙන් මෙහෙම දෘෂ්ටියක් ඇත කියලා කියනවා නම් එහෙම කියන්න සුදුසු නෑ. තන් කිස්ස හේතුව ඒට හේතුව කුමක්ද? මේ කියන පැනවීම මේ කියන අදහස අර සත්‍යය මරණින් මතු වෙයි නොවේ වන්නේද වෙයි නොවන්නේද වෙයි වන්නේත් නොවේ නොවන්නේත් නොවේ ආදී කියන මෙන්න මේ කියන පැනවීම ඔක්කොම මේවා අදිවචන මේවා ඒ කියන්නේ ඒ ඒ නාමකරණය අදිවචන ව්‍යවහාරය එහෙම නැත්නම් ව්‍යවහරණ පත අදිවචන පතෝ ව්‍යවහාර පත එහෙම නැත්නම් මේව නිරුක්ති කියන්නේ ඒවට අර්ථ ගැන් කරලා කරන ප්‍රකාශන එහෙම නැත්නම් නිරුක්ති පත එහෙම නැත්නම් පඤ්ඤාති. පඤ්ඤාතිපත. ඒ වගේම එතකොට පැහැදිලි කරලා දෙනවා ඒකට හේතුව මොකක්ද? ආනන්ද යාවත ආදි වචන. ඒ ආදි වචන ඒ කියන පැනමි. එතකොට ඒ කියන මේ ව්‍යවහාරයන්ට ව්‍යවහාරයන් යම් තාක්ද යාවත ආදි වචනපතෝ ආදි වචනපත යම් තාක්ද නිරුක්තිය යම් තාක්ද නිරුක්තිපත යම් තාක්ද ප්‍රඥාක්කේ යම් තාක්ද ප්‍රඥාතිපතේ යම් තාක්ද ප්‍රඥාව යම් තාක්ද ප්‍රඥාවේ බැස ගැනීම යම් තාක්ද සසර යම් තාක්ද වර්තති සසර චක්‍රය යම් තාක් පවතීද තද විඤ්ඤා විමුක්තෝ බික්ඛු බික්ඛු සං අභිඤ්ඤා විමුක්තෝ භික්ෂුව එය විශිෂ්ට වූ නුවණින් දැන මිදුනේය එතකොට අර කියපු සත්වයා මරණින් මතු වෙයි නොවේ ආදී වශයෙන් පැනවීමක් මේ කියන උත්තරයන් වහන්සේ නමකට පවතී කියලා ප්‍රකාශ කරන්න සුදුසු නැත්තේයිද මේ කියන සියලුම අර අදිවචන නිරුක්ති ආදී වශයෙන් ප්‍රකාශ කරන මෙන්න මේ කියන විවහාරයන්ගේ මේවායේ පැවැත්ම කොතන වෙනකම්ද තියෙන්නේ ඒ පැවැත්ම තියෙන අවස්ථාව දක්වාම ඒ කියන කාරණාවන් ਸਰවාකාරයෙන්ම නිසියාකාරයෙන් අවබෝධයෙන් යථාර්ථයෙන් දැනගෙන උන්වහන්සේ විමුක්තියෙන් දැනගෙන විශිෂ්ට වුණුවනින් දැනගෙන දැනග මිදුණ නිසා තද විඤ්ඤා විමුක්තං බික්කුන් නජානාති නපස්සති ඉතිස්ස දිත්තේති තංග කල්ලා. ඒ එසේ විශිෂ්ට නෝනින් දැනෙන භික්ෂුව නොදනි නොදකී කියලා එතකොට මෙසේ කියන්නට සුදුසු නොවේ. එතකොට වේදනාව කියන මෙන්න මේ කියන කාරණාව. එතකොට ඒ උපාදාන කරගන්නේ නැත්නම් වේදනාව උපාදාන කරගන්න කෙනා තමයි අර මාගේ ආත්මය විඳී එහෙම නැත්නම් අපටිසංවේදනෝ මාගේ ආත්මය නොවිදින ස්වභාවයත්තේ එහෙම නැත්නම් වේදනා ධම්මෝ හිමේ අත්තා මාගේ ආත්මය විදීම් ස්වභාවයෙන් යුක්ත වේ කියලා ආදී වශයෙන් මේ කියන දෘෂ්ටි වලට බැසගන්නේ මේ කියන දෘෂ්ටි වලට බැසගන්නේ උපාදාන කරගත්ත තැන. එතකොට ඒකට ප්‍රතිපක්ෂ වූව තමයි නැචකින්ච ලෝකේ උපාදිය. උපාදාන කරගන්නේ නැහැ කියන්නේ. උපාදාන කරගන්නේ නැත්නම් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති කෙනාට තමයි විමුක්තිය කියන එකටපත් වෙන්න පුළුවන්කම් දෙන්නේ. එහෙම විමුක්තියටපත් වෙච්ච කෙනාට සත්‍ය මරණින් මතු වෙයි නොවේ ආදී වශයෙන් මේ කියන ව්‍යවහාරات එක්ක ගැටීමක්, ඒ අදහස් තුල හිරවීමක්, සංකල්ප තුල හිරවීමක් උන්වහන්සේලාට ඇත්තේ නැහැ. ඒකට හේතුව මොකද්ද මේ ලෝකයා විසින් මිනිසුන් විසින් අර මානසිකාරයේ මේ සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන එහෙම නැත්නම් අර කියපු විදියට අර මේ ඥාන වශයෙන් හෝ මේ කියන වශයෙන් සක්කාය දෘෂ්ටි වශයෙන් හෝ යම්කිසි ප්‍රකාශනයක් පැනවීමක් කරලා මෙන්න මේ කියන විදියට සත්‍යය මරණින් මතු වෙයිම මේ ආදී වශයෙන් සාස්වත උච්ඡේදාදී වශයෙන් සංකල්ප ගොඩනගා ගත්තා නම් එතකොට මේ කියන ප්‍රවෘත්තියේ ප්‍රවාහය නිමාව කොතනද යම්තාක්ද පවතින කියන කාරණාව උන්වහන්සේලා විමුක්තියෙන් දැන දැක මිදුණු නිසා උන්වහන්සේලාට මේ කියන කිසිවක් දන්නේ නැහැ නොදකී කියන පැනවීම කරන්න සුදුසු නැහැ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම හේතු ප්‍රත්‍යාකාරයෙන් එතකොට ගැළපීලා එනවා. ඒතකොට හේතු ප්‍රතික්‍රියාවලියේ නිරුද්ධ කිරීම තුළම විමුක්තිය කියන එක සලස ගන්න පුළුවන්කමක් තියෙනවා. අර ඊළඟට සත්ත්ව විඥානට්ඨිති සහ අර්ථ විමුක්ඛා කියලා ඊළඟට පැනවීම දෙකක් සිද්ධ කරනවා. එතකොට මේ සත්ත්ව විඥානත්ථිත කියලා කියන්නේ විඥාණය බැස ගන්න. එහෙම නැත්නම් විඥාණය පිහිටන තැන්. නව සත්තාවාසා කියලා තියෙනවා මේ සත්‍යයන් සත්වාවාස, සත්‍යයන් වාසස්ථාන, සත්වයන් වාසය කරන තැන්, එහෙම නැත්නම් විඥාණය හට ගන්න තැන්, සත්‍ය පහළ වෙන තැන් හතක් නමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සත්ව ලෝකයේ, සංකාර ලෝකයේ, අවකාශ ලෝකයේ මේ සියල්ලක්ම මනවින්ම අවබෝධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලා බුදුරජාණන් වහන්සේට පැනවීමක් ඒ කියන්නේ බුදු ගුණ ගුණයන් හැටියට දැක්වීමක් බුදුරජාණන් වහන්සේට පැනවීමක් ඒ කියන්නේ දැක්වීමක් සිද්ධ කරනවා ලෝක විදූ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ එතකොට නව සත්තාවාස. එතකොට සත්‍යයන් බැස ගන්න එහෙම නැත්නම් සත්වා වාසස්ථාන විඥානයේ බැස ගන්න තැන් පෙන්වා දීලා තියෙනවා. මෙතන සත්ත්ව විඥානාත්‍යික කියන එක තුළින් විඥානය දැස ගන්න තැන ස්ථාන හතකුත්. මේ ආයතනානි ආයතන දෙකක් හැටියට තමයි අර කියන නව සත්තාවාසය සත්තාවාස නමයේ පිළිබඳ පැනවීම සිද්ධ කරන්නේ. එතකොට එතනදී කෙටියෙන් බුදුරජාණන් වහන්සේ මේ කියන 127 වෙනි අංකයේදී කෙටියෙන් මේ කියන නමය පැහැදිලි කරලා දීලා ඊළඟට ඊළඟ අංකයෙන් ඒව පිළිබඳ විස්තර කිරීමක් සිද්ධ කරනවා. එතකොට මොනවාද මේ සත්ත්ව විඥානත් තිබි? නානත්තකාය නානත්ත සංයෝ. නානත්තකාය කියලා කියන්නේ ශාරීරික වශයෙන් වෙනස්. ශාරීරික වශයෙන් වෙනස් නානත්ත් සංයෝ ප්‍රතිසන්දි සංඥා වශයෙන් වෙනස් වූ සත්තාවාසයක් තියෙනවා. විඥානයේ පිහිටන තැන තැනක් තියෙනවා. ඒ කියන්නේ විඥානීය වශයෙන් උත් වෙනස් ප්‍රතිසන්දි විඥානීය වශයෙන් උත් වෙනස් ඒ වගේම ශාරීරික ස්වરૂප වශයෙන් උත් වෙනස් ශාරීරික ස්වરૂපය වශයෙන් වෙනස්. එතකොට සත්කෝ ආනන්ද විඥානට්ඨිතය ආනන්දමේ විඥානයේ බැස ගන්න ස්ථාන හතකි ආයතන දෙකකි කතමා සත්ත කවර හතක්දයක් සංතානන්ද සත්තා නානත්තකාය නානත් සංඤ්ඤා ආනන්ද නොඑක් ශරීර ඇත්තා වූ නොඑක් ප්‍රතිසන්දි විඥාන ඇත්තා වූ සත්වයෝ ඇත්තා කවුද ඒ අය සෙය්‍යතාපි මනුස්සා ඒකච්චේ දේවා ඒකච්චේච විනිපාතික අයං පතමා විඥානට්ඨිති. එතකොට මේ පළමු විඥානට්ඨිය නානත්තකාය නානත්ත සංයම. නානත්තකාය ශරීර වශයෙන් වෙනස් නොයි ශරීරයත්තා වූ ඒ වාගේම ප්‍රතිසන්දි විඥාන නොයි ප්‍රතිසන්දි විඥාන ඇත්තා වූ. එතකොට මෙතන මනුස්ස කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකය. ඒකච්චේ දේවා කියලා කියන්නේ මෙතන මේ අර චතුමහරාජිකය තාවතින්සේ රාමයේ තුසිතේ නිම්මාඩතිය පරිනිම්මිත වසවත්ති කියලා කියන දිව්‍ය ලෝකය. ඒකච්චේ විනිපාතිකා කියලා කියන්නේ අර වේමානික අසුරයන්ට ඒගොල්ලෝ දෙවියන්ට හා සමානව සත්සම්පාත සැප විපාක නැහැ. බැයි සතර පායට අයිති වෙන්නේ නැහැ. නඩක තිරසන් ප්‍රේත අසුර කියන සතර පායට අයිති වෙන්නේ නැහැ. මේගොල්ලොන්ට ධර්මයේ පව අවබෝධ කරගන්න පුළුවන්කම තිබිලා තිනවා ප්‍රියංකර මාතාව වගේ ඒ කියන විනිපාතික ප්‍රේත කොටාසය ප්‍රේත ඉඳලා තියෙනවා. ඒ අය තමයි මෙතන මේ විනිපාතික යන් හැටියට සලකනු ලබන්නේ. එතකොට මෙතන නානත්තකායා කියලා කියන්නේ ශාරීරික වශයෙන් ගත්තොත් ශාරීරය ශරීරයේ පැහැය හැටියට හැඩය හැටියට වෙනස්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මිනිස්සු දෙන්නෙක් ගත්තොත් මේ මිනිස්සු දෙන්නෙක්වත් එක හා සමාන නෑනේ. එක හා සමාන නෑ. එක වර්ණයේ හැටියට ශරීරයේ පැහැ හැටියට වෙනස්කම් තියෙනවා. එහෙමත් නැත්නම් ඒ වගේම හැඩගුරුකම් අනුව වෙනස්කම් තියෙනවා. ඒ නිසා ශාරීරික වශයෙන් වෙනස්. ඒ වගේම ප්‍රතිසන්දි විඥානයත් අහේතුක, දිහේතුක, ත්‍රිහේතුක ආදී වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා මේ ප්‍රතිසන්දි විඥානයේ වශයෙන් වෙනස් වෙන නිසා එවැනි අය උපදින තැන බුදුහාමුදුරුවෝ එතකොට වර්ග කිරීමක් කරනවා නානත්තකාය නානත් සංඤ්ඤා. ඊළඟට දෙවෙනි කොටස ඉන්නවා සන්තානන්ද සත්තා නානත්තකාය නානත් සංඤ්ඤා. ඒකත් සංඤ්ඤා. ශාරීරික වශයෙන් වෙනස් හැබැයි ප්‍රතිසන්දි විඥානයේ හැටියට එකයි. ප්‍රතිසන්දි විඥානයේ හැටියට එකයි. එතකොට මෙතනදී සේයතාපි දේවා බ්‍රහ්මකායික. ඒ කියන්නේ බ්‍රහ්මකායික දෙවිවරු. ඒ කියන්නේ අර බ්‍රහ්ම ලෝකවල උපදින අය තමයි පතමාවිනිබ්බත්තා. ඒ කියන්නේ ඒ කියන්නේ පළමු රූපාවචර පළමු ප්‍රතිසන්දි විඥාණයෙන් මේ පතම ඥාන ඒ මේ ප්‍රතිසන්දි විඥාණයෙන් දැසගත් බ්‍රහ්මිය තමයි මේ කියන කොටසට අයිති වෙන්නේ. ඊට අමතරව සතර පායේ තුල දැසගත් අයත් අය ශාරීරික වශයෙන් වෙනස්. හැබැයි ඒ අයටත් අර අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතෙන් තමයි එයත් එය සතර පායට දැසගන්නේ. ඒ නිසා මේ සතර පායට දැසගත් අය බ්‍රහ්මපාරිසච්ච, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම. මෙතන බ්‍රහ්මකායිකා කියන එකෙන් අදහස් කරන්නේ බ්‍රහ්මපාරිසච්ච, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම. කියන මෙන්න මේ කියන ප්‍රථම අධ්‍යාන විපාක සිතින් ඉපදිච්ච අය. සහ සතර අපාය තුල ඉපදිච්ච අය මේ අය මේ නානත්තකායා ඒකත් සංජිනෝ කියලා මේ දෙවෙනි සත්තාවාසයේ හැටියට පෙන්වා දෙනවා. අයං ဒ ුතිය විඥානත්‍ත්‍ති. මේ දෙවෙනි විඥානය බැස ගන්න තැන. එතකොට බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන අර ප්‍රථම ප්‍රථම ධානය විපාකසිතින් උපදින අය මෙන්න මේ කියන දෙවෙනි කොටසට අයිති වෙනවා. ඊළඟ තුන්වෙනි කොටස තමයි ඒකත්ත කායා ඒකත්ත සංයිනෝ. ඒකත්ත කායා ඒකත්ත සංයිනෝ. නානත් සංයිනෝ. ශාරීරික වශයෙන් එක හා සමානයි දැන් මෙතන අර මුලින් කියපු අයගෙත් ඒ බ්‍රහ්මයන්ගෙත් නිල් කහ ආදී වශයෙන් මේ පැහැය ආදී වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඒකත් කායා කියනකොට ශරීරයේ වෙනසක් නැහැ. හැබැයි නානත් සංඤිනෝ සංඥා එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥානයේ හැටියට වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි මේ කියන පරිත්තාබ අපමානාබ සියතාපි දේව ආභසර පරිත්තාබ අපමානාබ ආභසර කියන මෙන්න මේ කියන බ්‍රහ්ම ලෝකවල වාසය කරන සත්‍යය තමයි මෙන්න මේ කියන ඒකත්තකායා නානත් සංඥෝ කියන කොටසට ගැනීම. එතකොට මේ අය ဒုတိ ය අධ්‍යාන විපාක සිතින් හෝ තෘතිය අධ්‍යාන විපාක සිතින් තමයි මේ අය ඒ කියන බ්‍රහ්ම ලෝකවල පහළ වෙන්නේ. එතකොට ශාරීරික වශයෙන් එකයි හැබැයි ဒုတိ ය අධ්‍යාන විපාක සිතින් වෙන්නත් පුළුවන් තෘතිය අධ්‍යාන විපාක සිතින් වෙන්නත් පුළුවන්. ඒ නිසා නානත් සංඥෝ කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ අය පහළ වෙන තැන මේ තුන්වෙනි විඥානත් තිබි. සතිය විඥානත් තිබි. එතකොට ඊළඟ හතරවෙනි කොටස තමයි ඒකත්ත කායා ඒකත්ත සංයම. ඒකත්ත කායා ශාරීරික වශයෙන් උත් එකයි ඒ වගේම ප්‍රතිසන්දි විඥානයත් ඒ අයගේ එක සමානව තමයි යෙදෙන්නේ. එතකොට ඒ අය කවුද සුභකින්නක. එතකොට පරිත්ත සුභ, අපමාන සුභ, සුභකින්නක. කියන මෙන්න මේ කියන දෙවිවරු අයිති වෙනවා මේ බ්‍රහ්මිය මේ අයට අයිති වෙනවා මේ අය චතුර්ථ ධාන මහා විපාක සිතින් උපදින්නේ ඒ වගේම වේහප්පල බ්‍රහ්ම ලෝකයට අයිති වෙච්ච පංචම අධ්‍යාන මහා විපාක සිතින් උපදිනවා. එතකොට මේ කියන ඒකත්තකය ඒකත් සංජිනෝ කියන කොටසටම අයිති වෙන්න ඕනේ තව පිටසක් තමයි පංච සුද්ධාවාස වල අවිහත අප සුද්දස්ස සුද්දස්සිය නිට්ටකා කියන බ්‍රහ්ම ලෝකවල වාසය කරන උත්මය. හැබැයි මේ සුද්ධාවාස වල උපදින්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා උත්තරයන් වහන්සේලා පමණයි. උන්වහන්සේලා යම් දවසක නැති වුණා නම් ඒ කියන්නේ ඒ කියන පංචසුද්ධාවාසයන් ශූන්‍ය වූ ස්ථානයන් හැටියට තමයි පවතින. ඒ නිසා මේ පිළිබඳව මේ ස්ථානයේ විශේෂ වශයෙන් සඳහන් කිරීමක් සිද්ධ කරලා නැහැ. අයන් චතුත්ති විඥානත් ඉති. මේ හතරවෙනි විඥානය පිහිටන තැන. ඊළඟට සන්තානන්ද සත්තා සබ්බසෝ රූප සංඥානං සමතික්කම පටික සංඥානං අත්ංගම අනන්ත සංඥානං අනුසිකාර අනන්තෝ ආකාශෝ. මේ කියන රූප සංඥා ඉක්මවීමෙන් පටික සංඥාවන්ගේ දුරු වීමෙන් නානත් සංඥා අමනසකාරණ සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි කියන ආකාසානංචායතනෙට පැමිණිච්ච සත්‍යය ඉන්නවා. එතකොට මේ ආකාසානංචායතන භූමියේ විඥානයක් දැස ගන්නවා. අන්න ඒක පස්වෙනි විඥානත්‍යතිය. විඥානය දැස ගන්න තැන. හයවෙනි තැන මොකක්ද? විඥානංචායතන. විඥානංචායතනෙ හත්වෙනි තැන තමයි ආකින්චඤ්ඤායතනෙ. එතකොට මෙන්න මේ කියන හත විඥානත්‍යති. මොනවාද? නානත්තකායා නානත්ත සංජිනෝ නානත්තකායා ඒකත්ත සංජිනෝ ඒකත්තකායා නානත්ත සංජිනෝ ඒකත්තකායා ඒකත්ත සංජිනෝ ආකාසානං ඡායතනූපක විඥානං ඡායතනූපක ආකින්චඤ්ඤායතනූපක කියන මෙන්න මේ කියන හත විඥානයේ දැස ගන්න තැන් ඊළඟට අසඤ්ඤ සත්තානං අසඤ්ඤ අපට සංවේදී කියන්නේ අසඤ්ඤ සත්‍යයක් නේම සංඥා නාසඤ්ඤායතනය කියන දෙකත් සත්වයන්ගේ වාසස්ථාන දෙකක් හැටියට පවතිනවා. එතකොට මේ සත්තාවාස දෙකයි විඥානත්ටි හතයි ඔය ඔක්කොම සාමුදුරු ඔව් මේ අසඤ්ඤ සත්ත්ව ගැන පොඩ්ඩක් මේ ඒ කියන්නේ මේ අර විඥානස්කන්ධයක් ඒ කියන්නේ ප්‍රතිසන්දි චිත්තයක් ලබනවාද ඒ භවයේ උප්පත්ති ලැබනකොට ඔව් එතනදී මේ මේ කියන දෙක වෙන් කරලා දක්වලා තියෙන සත්තාවාස කියන එකේ එතෙන්දී අර මේ නාම රූප කියන කොටස් දෙකේ තිබෙන ඒ නාමයේ පැවැත්ම කියන එක නිරුද්ධ වෙලා තියෙන නිසා නාමයේ පැවැත්ම එතකොට ඒ උප්පත්ති ක්‍රියාවලිය එක සිවුමාකාරයට විග්‍රහ කළකට යුක්තා එතනදී අර නාමයේ කියන ක්‍රියාකාරීත්වය එහි පවතින්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඒක අර සත්තාවාස හැටියට අර විඥාන කියන නාමයෙන් හඳුනා ගන්නෙ නැතුව භවයට අරගෙන යන්න අර පටිසන්ධි චුති පටිසන්ධි විඥාන කියන එක බලපෑමක් ඇති කරනවනේ මෙතනින්නේ එතෙන්ට යන්නේ. හැබැයි එතෙන්ට යනකොට මේ විඥානයේ පැවැත්ම කියන එක අර නාමයේ පැවැත්ම කියන එක අක්‍රීය ස්වરૂපයෙන් තමයි පවතින්නේ. ඒ නිසා ඒ කියන්නේ හඳුනන්නේ ඒගොල්ලන්ට උත්පත්ති ලැබනකොට ප්‍රතිසන්ධි විඥානයක් ඉපදිනවද? ප්‍රතිසන්දි විඥානයක් එතකොට ඒ අයට විඥානයක් කියන එක විඥානයක පැවැත්මකින් තොරව එතකොට උප්පත්තියක් කියන එක සිද්ධ වෙන්න බෑ මම ඒක හිමත් ලබන සතියේ ඔබ වහන්සේට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් එතකොට ඒක කොහොමද හරියටම ක්‍රියාවලිය කියන එක එතකොට මට ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ අවබෝධයක් ඒ සම්බන්ධයෙන් නැහැ මම තව ටිකක් ඒ සම්බන්ධයෙන් කියවීම තව ටිකක් දියුණු කරගෙන සහ ඒ පිළිබඳව පොඩ්ඩක් කරුණු පැහැදිලි කරගෙන මම ඒක ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්නම්. නමුත් අර මේ කියන දෙකේදී අර විඥානය කියන එක පැවැත්ම, ඒ කියන්නේ නාමයේ පැවැත්ම කියන එක නිරුද්ධ ස්වરૂපයෙන් තමයි පවතින්නේ. ඒ නිසා තමයි ඒක වෙනම සත්‍තාවාස දෙකක් හැටියට දක්වලා තියෙන්නේ. හරි. ඊළඟට ඒ පිළිබඳවම තවදුරටත් පැහැදිලි කරලා දෙනවා මේ අර අසාදාදීනව නිස්සාරණ හැටියට කොහොමද දකින්න ඕන කියන කාරණාව 128 වෙනි අංකයේදී සතරානන්ද යායම් පතමා විඤ්ඤාණට්ඨිති නානත්තකායා නානත්ත් සංනින. අර කියපු මනුස්ස ඒකච්ඡේ දේවා ඒකච්ඡේ විනිපාතිකා. එතකොට මෙන්න මේ කියන කාරණාවන් සම්බන්ධයෙන් යෝනිකෝ ආනන්ද කවුරු හරි කෙනෙක් ආනන්ද යමේ පංච පදානාදී ඒ කියන විඥානීය පිහිටන තැනේ එතකොට පිහිටන තැන දන්නවනම් විඥානීය පිහිටන තැන දන්නවනම් තස්සා සමුදයම් පජානාති. හට ගැනීමෙහි හේතුව. ඒ වාගේ මේක පහළ වීමේ හේතුවක් දන්නවනම් තස්සා අස්තංගමං පජානාති. අස්තංගමේ. ඒ කියන්නේ නිරුද්ධ වීමත් පැහැදිලි නම් ඒ වගේම අස්සාදම් පජානාති ආස්වාදයේ දන්නවනම් ආදීනවම් පජානාති ආදීනවේ දන්නවනම් ඉස්සරනම් පජානාති නිස්සාරණිය දන්නවා නම් කල්ලානු තේන තදබිනාන්දිතුන. එතකොට තේන එතකොට එහෙම දන්නවා නම් එහෙම නොදන්න කෙනා මමයේ මාගේය කියලා සතුටු වීමට සුදුසුද? කල්ලානු තේන අභිනන්දිතුන් අභිනන්දනීය කෙනා කියලා කියනහට මම මගේයයි කියන සතුටු වෙන්න. එහෙම සතුටු වෙන්නට සුදුසුද? නෝ හේතම් බන්තේ. එතකොට ආනන්දහාමුදුරුව බුදුහාමුදුරන් පැහැදිලි කරනවා සතුට වෙන්න හොඳ නෑ කියලා. ඒ කියන්නේ මේ විඥානයේ පැවැත්ම ක්‍රියාවලිය පිළිබඳව. අර සතර අපායේ ඉඳලා අර කියපු අරූප ආකාසානං ඡායතනයේ දක්වා වූ ඒ ඒ ඒ කියන විඥානීය පිළිරණ තැන් වලට සත්‍තාවාස වලට සත්‍යාව ගෙනියන ආකාරය. ඒ ඒ තැන් වල ස්වභාවය. අත ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ කොහොමද? ආස්වාදයේ මොකක්ද? ආදීනවය මොකක්ද? නිස්සාරණය කියලා කියන්නේ මොකක්ද කියන එක දන්නවනම් අස්සාද කියලා කියන්නේ අර ඒ පංචකාමයන් එක්ක බැඳිච්ච සුඛ සුඛං සෝමනස්සානේ සෝය සම්නසනේ. ආදීනමය කියලා කියන්නේ එතකොට අර විපරිණාමයේ හේතුවෙන් ඇතිවන දුක්සහගත ස්වභාවය. නිස්සරණය කියලා කියන්නේ චන්දරාග ප්‍රහාණය පිළිබඳව තියෙන කැමැත්ත ආසාව දුරලීමනේ. එතකොට මෙන්න මේ කියන කාරණාවන් ටික පැහැදිලි කරගත්ත කෙනා තුළ මම මගේ කියලා ගැන සතුට වෙනවා කියලා ප්‍රකාශ කිරීමක් එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා හුවම බුදුහා ආනන්ද හඳුරු පැහැදිලි කරලා දෙන්නේ ඒක එහෙම නොවේ කියන කාරණා. නසුදුසුයි කියන කාරණා. එතකොට මෙන්න මේ කියන ආකාරයට අර කියපු ස්ථාන විඥානයේ පිහිටන තැන් හතේ ආයතන දෙකේ මේ samudaya අත්ංගමය ආස්වාදය ආදීනමය නිස්සරණය. එතකොට මෙන්න මේ කියන ඒවායේ හට ගැනීම ඒ වගේම නිරුද්ධ වීම ආස්වාදය ආදීනමය නිස්සරණය කියන කාරණාව හරියට කවුරුහට කෙනෙක් තේරුම් ගත්තා නම් එහෙම තේරුම් ගත්ත කෙනා යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති. තතු ආකාරයෙන් දැනගෙන අනුපාදා විමුක්තෝ හෝති උපාදාන රහිතෝ මිදුනේ වෙයි. අර ආත්මය එතකොට උපාදාන කරගන්න කෙනා තමයි උපාදාන කරගෙන ඉන්න අය මෙන්න මේ කියපු විඥානට්ඨිති අතුරින් හෝ සත්තාවාස දෙක අතරින් මේ කියන නමයෙන් කොහේ හරි තැනකට අරගෙන යනවා. හැබැයි ඒවායේ හට ගැනීම නිස්සරණයක්. ආස්තංගමයක් ආස්වාදය ආදීනව නිස්සරණය කියන මෙන්න මේ කියන කාරණා ටිකත් හරියටම තේරුම් ගත්ත කෙනා ආස්වාදයේ තුලින් ආදීනවය ප්‍රත්‍යක්ෂ කරගෙන ආදීනවී තුළින් නිස්සරණය නිස්සරණයටපත් වෙච්ච උත්මයන් වහන්සේ උපාදාන කරගන්නේ නැහැ කිසිවක්. උපාදාන කරගන්නේ නැති දැන මම මගේ මගේ ආත්මය කියලා පැනවීමක් නැහැ. එහෙනම් මේ උපාදාන රහිත දැන විමුක්තිය කියන එක තියෙනවා. එතකොට එහෙම විමුක්ත වෙච්ච කෙනාට අන්න ඒ රහතන් වහන්සේ හඳුන්වනවා පඤ්ඤා ඒ රහතන් වහන්සේ හඳුන්වනවා. එතකොට පඤ්ඤා විමුක්ත සහ උපතෝභාග විමුක්ත කියලා රහතන් වහන්සේලා හඳුන්වන ආකාර දෙකක් තියෙනවා. එතකොට සුස්ක විපක්ෂක විදර්ශනාවාදී තුලින් වඩලා අරහත්ත්වයට පත්වෙන අර අෂ්ටමි මොක්ෂ කියන தත්ත්වයට පත් නොවිච්ච අෂ්ටමි මොක්ෂයන්ට පත් නොවිච්ච ආර්යයන් වහන්සේ මේ උත්තරයන් වහන්සේලා හඳුන්වනු ලබන්නේ පඤ්ඤා විමුක්ති කියලා. පඤ්ඤා විමුක්ති දැන් මෙතනින් එහාට අෂ්ටමි මොක්ෂ කියන එක පැහැදිලි කරලා දෙනවා. එතකොට ප්‍රඥාවෙන් දැන දැක මිදුණු. ඒ කියන්නේ ආස්වාද ආදීනව සමුදයත් අස්තංගමයක් ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන මෙන්න මේ කියන කාරණා ටික ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මිදිච්ච දැනලා දැකගෙන මිදිච්ච රහතන් වහන්සේ පඤ්ඤා විමුක්ත මහරජ රහතන් වහන්සේ නමක් ඇටියට හඳුන්වනු ලබනවා. එතකොට ඊළඟට උපතෝ භාග මේ අෂ්ට විමුක්තියට පත්වෙන උත්තමයන් වහන්සේ උපතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ නමක් එතකොට මේ අෂ්ට විමෝක්ෂ කියලා කියන්නේ මොනවාද? රූපී රූපානි පස්සති. පළවෙනි එක තමයි රූපී රූපානි පස්සති. දෙක අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති. තුන්වෙනි එක සුබන්තේව අතිමුත්තෝ හෝති. හතරවෙනි එක ආකාසා ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති. පස්වෙනි එක විඥානංචායතනං උපසම්පජ්ජ විහෙරති. හයවෙනි එක ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති. හත්වෙනි එක නේම සංඥා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති. අටවෙනි එක තමයි සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ උපසම්පජ්ජ විහෙරති. එතකොට මෙන්න මේ කියන අෂ්ට විමෝක්ෂයන්ට විමෝක්ෂ අටක් තියෙනවා. විමෝක්ෂ කියලා කියන්නේ අර කෙලෙස් ධර්ම වලින් සතර ධර්ම වලින් මිදීම. පච්චනික ධම්මේහි සුත්තු මුච්චනත්තේන. එතකොට මේ සතුරු ධර්මයන්ගෙන් ඒ සතුරු ධර්මයන්ගෙන් මනමින් මිදෙනවා කියන අදහස තමයි මේ අත්ත විමෝක්ඛා කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. එතකොට රූපී රූපානුපස්සතිය කියලා කියන්නේ මේ ආධ්‍යාත්මිකෝ කේසාදී තුලින් නිල කසිනාදී ධානයක් උපදවාගෙන ඒ උපදවාගත් ධාන ආශ්‍රයෙන් බාහිර නිල කසිනාදී රූප ධානය නැමැති අසින් බලමින් වාසය කරනවා කියන අදහස තියෙනවා. ඒකට ආධ්‍යාත්මික කසින අරමුණු තුලින් ධානය උපදවාගෙන බාහිර රූපේනොත් ඒ අනුසාරයෙන් දකින්න. එතකොට අරූප සංඤය කියලා කියන්නේ එහෙම රුණ රූප සංඤය කියන එක මෙතන. එහෙම රූප සංඤ්ඤම් නැතුව අර අරූපාවචර කියන අදහස නෙමෙයි මෙතන අරූප සංඤය කියලා කියන්නේ එහෙම උපදවාගෙන නැහැ. ආධ්‍යාත්මික ඌ නීලකසන ආදී වශයෙන් ධානය උපදවා නොගෙන බහිද්ධා රූපානිපස්සති බාහිර නීල කසිනාදී රූප ධාන නැමැති ඇසින් පළමින් වාසය කරන සුබන්තේ වදිමුත්තෝ හෝති කියලා කියන්නේ එතකොට පිරිසිදු ඒ කසින නිමිති අරමුණු කොටගෙන වාසය කරනවා සුබන්තේ වදිමුත්තෝ හෝති එතකොට අතන ඊළඟ හතර සම්බන්ධ වෙන්නේ අර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නියසඤ්ඤා සංඥායතන කියන ඒ කියන ධානම් එක්ක සංඥා වේදිත නිරෝධ සමාපත්තියද සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ එතකොට අර නාමකාය කය කියනක නිරුද්ධ කරනවා. සංඥා වේදනාවන්ගේ පැවැත්ම නිරුද්ධ කිරීම තමයි මෙතන සංඥා වේදිත නිරෝධය තුලින් සිද්ධ වෙන්නේ. එතකොට මේ වර්තමානයේ ජීවත් වෙන ජීවිතය තුළම ඒ නාමයේ පැවැත්ම නිරුද්ධ කරලා වාසය කිරීම තමයි සංඥා වේදිත සමාපත්තිය තුලින් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කියන අෂ්ට විමෝක්ෂා තියෙනවා. එතකොට යතෝපවානන්ද බික්කු මේ අත්විමුක්ඛේ අනුලෝමාම්පි සමනුපජ්ජති ප්‍රතිලෝමාම්පි අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒවට සමවදිනවද කැමැති තැනකදී කැමැති යම් යම් ඉච්ඡති යම් ඉච්ඡති ඒ යමක් කැමැති වෙනවද යාවත් ඉච්ඡති යාවතා යම් තාක්කල් කැමැති වෙනවද ඒ තාක්කල් ඒ සමාපත්තියට බැස ගැනීම ඒ සමාපත්තියෙන් නැගී සිටීම සිද්ධ කරනු ලබනවා එතකොට ආසවානංච කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේ ධම්මේ සයං අභිඥා සච්චිසං සච්චිකත්තා උපසම්පජි විහෙරති ආශ්‍රවයන්ගේ ශ්‍රේවීමෙන් අනාශ්‍රව වූයේ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඒ කියන්නේ චිත්ත විමුක්තිය සමාධිසිතින් හිතෙනවා ඒ වගේම පඤ්ඤා විමුක්ති ප්‍රඥාවෙන් දැන දැක මිදෙනවා එහෙම මේ විමුක්තිය දිත්තේව ධම්මේ මෙලෝ වශයෙන්ම තමන් විසින්ම විශිෂ්ට වුණුනින් දැන සාක්ෂාත් කොට එළඹ වාසය කරයි. අයං උච්චතානන්ද බික්ඛු උබතෝ භාග විමුක්ත. උබතෝ කියලා කියන්නේ දෙපක්ෂයෙන්නේ. දෙපසින්ම මිදුණු කියන අදහස. එතකොට නාම කය සහ රූප කය කියන මෙන්න මේ දෙකෙන්ම මිදුණු රහතන් වහන්සේ තමයි උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ. අරූප සමාපatti කරන කොටගෙන රූප කයෙන් මිදලා තිනවා. ඒ කියන්නේ අරූප සමාපatti කරන කොටගෙන රූප කයෙන් මිදුණා. මාර්ගය කරන කොටගෙන නාම කයෙන් මිදුණා. එනිසා එබඳු ආර්යයන් වහන්සේ හඳුන්වා දෙන උපතෝභාග විමුක්ත මහරහතන් වහන්සේ හැටි. ලෙසින් හිමායච්චකු ආනන්ද උපතෝභාග විමුක්තිය අඤ්ඤා උපතෝභාග විමුක්ති. මේ කියන උපතෝභාග විමුක්තියේ හැර වෙන වෙන උත්තරීතර වූ ප්‍රණීතතර වූ හෝ උපතෝභාග විමුක්තියක් නැහැ. ඉදමෝච භගවා අත්මනෝ ආයස්මානන්දෝ භගවතෝ භාෂිතං අභිනන්දි. රාග්‍යතුන් වහන්සේ මේ වදාලා සතුටු වෙච්ච ආනන්ද තෙරුන් වහන්සේ ඉෂ්ඨවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සතුටු වූ බව දේශනාවේ අවසාන වශයෙන් සඳහන් වෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරපු කොටස තුල තිබුණේ අරණිය. ඥාන වශයෙන් හෝ ඒ කියන්නේ ධ්‍යාන සමාපatti උපදවාගෙන ඒ අනුසාරයෙන් ගොඩනගා ගන්න ලබන ඥාන වශයෙන් හෝ එහෙම නැත්නම් සක්කා සක්කාය දිට්ඨිය පදනම් කොටගත් දෘෂ්ටි වශයෙන් හෝ ආත්ම සංකල්පය ගොඩනගාගෙන මේ සංසාරයට නැවත නැවත බැස ගන්න ආකාරය පිළිබඳ. එතකොට එහිදී එහෙම බැස ගන්න සංසාරය තුල අර සත්ත්ව විඥානාත්ත්‍ය කියන කොටස තුල පැහැදිලි කරලා දෙනවා බුදුහාමුදුරුවෝ. එතකොට විඥානයේ බැස ගන්න පුළුවන් ස්ථාන පිළිබඳ ස්ථාන විඥානයේ බැස ගන්න ස්ථාන හතකුත් ආයතනයන්ගේ පහළවීම සිද්ධ වෙන එතකොට ස්ථාන දෙකකුත් ආදී වශයෙන් සත්ත්ව විඥානත් කියන කොටසේ පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙන්න මේ කියන ඒ පැවැත්ම පිළිබඳව හරියටම ඒවායේ samudayat අස්තංගමයක් ආස්වාදයට ආදීනමයක් නිස්සරණයක් හරියටම තේරුම් ගත්ත කෙනා ඒ තේරුම් අරගෙන විමුක්තියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක වැඩේ තියෙන සසර හැමදාම පවතිනවා කියන එක විතරක් හේතු ප්‍රත්‍යාකාරයෙන් ගැළපීලාව කියන එක විතරක් විස්තර කරලා දෙන එක නෙමෙයි. විමුක්තියකුත් පවතිනවා කියන එක පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපායන් දුක්ගතින් සංසාරං සංසාරය ඉක්මවන්න නොයනවා කියන අදහස නෙමෙයි ඉක්මවන්න පුළුවන් කියන කාරණාවත් පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙම පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ඒක අසම්පූර්ණ බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැවැත්ම පිළිබඳව විතරක් නෙමෙයි මෙතනදී නැවැත්ම පිළිබඳවත් මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ සමුදය ස්පංගමය ආස්වාදය ආදීන වේ නිස්සාරණය තේරුම් අරගෙන කිසිවක් උපාදාන කරගන්නේ නැත්නම් උපාදාන කර නොගන්නා එනවා. ඒ වගේමයි ධ්‍යාන සමාපත්තිය ආදී උපදවාගෙන ඒ තුලින් ආත්ම සංකල්පයක් ගොඩ නොනගන අර රූපීමේ පරිත්තෝ අත්තා රූපීමේ අනන්තෝ අත්තා රූපීමේ පරිත්තෝ අත්තා රූපීමේ අනන්තෝ අත්තා කියන ඒකින පැනවීම කරන්නේත් නැත්නම් ඒ වගේම වින්දනීය සම්බන්ධයෙන් අර කියපු වේදනා වේදනාමේ අත්තා වේදනාව මාගේ ආත්මයයි කියන ආදී වශයෙන් ඒකින සංකල්ප වලට බැසගත්තේත් නැත්නම් මේවා හටගන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? ආස්වාදය මොකද්ද? ආදීනවීම මොකද්ද? නිස්සාරණය මොකද්ද කියන එක හරියටම තේරුම් ගත්ත කෙනා එතකොට මේ සංසාර පැවැත්ම කියන ක්‍රියාවලිය නිරුද්ධ කරමින් විමුක්තියටපත් වෙනවා. ඒ රහතන් වහන්සේ පඤ්ඤා විමුක්තයි. අර කියපු විදිහට අෂ්ට සමාපatti උපදවාගෙන ඒ තුලින් විමුක්ති සෝයාත් වින්දනය කරමින් සංඥා වේදිත නිරෝධයටත්පත් වෙලා අෂ්ට විමුක්ෂයටපත් වෙලා නාමකයේ සහ රූපකයේ නිරුද්ධ භාවයේ අත්විඳින්මින් වාසය කරන උත්මයන් වහන්සේ පෙන්වා දෙනවා ඔබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ හැටියට. ඒ නිසා හේතුප්‍රත්‍ය ක්‍රියාවලිය තුල සතර පැවැත්ම, එහි පැවැත්ම නව සත්තාවාස තුල ක්‍රියාත්මක වෙනවා. නැවැත්ම අස්සාද ආදීනව නිස්සාරණ අර සමුදය අත්ංගමී කියන කාරණාව පැහැදිලි කර ගැනීම තුල ඒ තුලින් පඤ්ඤා විමුක්ත හෝ ඔබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ නමක් ලෙසින් මේ සංසාර චක්‍රය චක්‍රයෙන් මිදලා නිවන් සුවයට විමුක්තියට අරහත්ත්වයට පත්වන්න පුළුවන් බව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේක අපි මෙහෙම සරලව පැහැදිලි කරගත්තට සරල අර්ථ වශයෙන් පැහැදිලි කරගත්තට සරල කාරණාවක් නෙමෙයි. මහනිදාන සූත්‍රය ඉතාමත්ම ගැඹුරු ධර්මයක් මේ පෙන්වලා දෙන්නේ. සාමාන්‍ය අපි තව තවත් වයසින් මුහුකුරා යනකොට ආත්පසින් ධර්මීය අටුවා අර්ථකථන සම්ප්‍රදායත් එක්ක විග්‍රහ කරගන්නකොට කාලයක් ගත වෙලා ගිහිල්ලා ඒ පිළිබඳ මානසිකාරයන් මෙනෙහි කරනකොට ඒත් එක්කම වැදගත්ම දේ තමයි අපි අර න්‍යායාත්මකව ගොඩනගාගත් දැනුමක් විතරයි තියෙන්නේ අපි ප්‍රායෝගිකව සමතය විදර්ශනාව කියන එක පුරුදු කරන තාක් කාලය. ඒ නිසා සමත විදර්ශනා කියන ඒ භාවනාවන්ට යම් යම් ආකාරයෙන් ඉඩක් ලැබෙන මොහොතක හෝ අපි අපේ අත්‍යවශ්‍යම භික්ෂුවක් හැටියට අපි තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ අත්‍යවශ්‍ය අංගයක් වර්තමානයේ අපි ගොඩාක් භික්ෂුන් වහන්සේලා විසින් මේ ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ගිලිහිලා කියපෝ ඒ ඒ භවනාව කියන එක සමාධිය කියන එකත් අපි අම් ආකාරයකට අත්විඳීම තුල තමයි මේ කියන කාරණාවන් පැහැදිලි කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් පොඩි පොඩි සියුම් කාරණාවන් තුල තව තවත් ගැටලු ලියා ගන්න ඕන දේවල්. තව තවත් පැහැදිලි කරගන්න ඕනේ කාරණාවන් ඇති වෙන්න පුළුවන්. ඉතින් විභාගයෙන් පස්සේ, කියන්නේ දැනට මේ කියන කාරණාවන් තුල ඉඳගෙන අධ්‍යයනය සිද්ධ කරන්න විභාගයෙන් පස්සේ විවේකී පරිසරයක් තුල අධ්‍යයනය කරනකොට ඔබ වහන්සේලාට තව ගොඩාක් දේවල් ඉගෙන ගන්නට තියෙවි. අපි සාරාංශයක් හැටියට ගත්තොත් එහෙම මහනිදාන සූත්‍රයේ මේ කතා කරපු කාරණා අතර වැදගත්කම් හැටියට අපිට මෙන්න මේ කියන කාරණාවන් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට సంతానගත දුක හේතු ප්‍රත්‍යාකාරයෙන් පැහැදිලි කරලා දීම මහනිදාන සූත්‍රයේ සිද්ධ වෙනවා. ඒ වගේම සමාජගත දුක පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඥාන වශයෙන් අර අත්ත පඤ්ඤාත්ති ප්‍රඥාප්ති වශයෙන් එහෙම නැත්නම් සමනුපස්සනා වශයෙන් ආත්ම සංකල්පය පනවන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ප්‍රඥාප්ති වශයෙන් හෝ සමනුපස්සනා වශයෙන් හෝ සමනුපස්සනා කියන්නේ සක්කාය දිට්ඨි කියන එක. ඒතකොට සක්කාය දිට්ඨි වශයෙන් හෝ ආත්ම සංකල්පය පනවන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ සංකල්ප වලට බැස නොනැගීම සහ ප්‍රඥප්ති වශයෙන් දැස නොගෙන ගන්න ආකාරයත් අර සක්කාය දිට්ඨිය වශයෙන් ආත්මය පිළිබඳව පනවනකොට ඒ වේදනාව පිළිබඳව ඕන් කරන පැනවීමේ තියෙන සාමර්ථතාව පිළිබඳවත් පැහැදිලි කරලා දීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සත්ව ලෝකය පිළිබඳව. අර විඥානත් සත්ව විඥානත් පිටි සහ සත්තාවාස දෙක තුලින් පැහැදිලි කරලා දෙන සත්ව ලෝකය පිළිබඳව. එතකොට මේ සත්ව ලෝකය පිළිබඳව පැහැදිලි කරලා දීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සාංශාරික දුකෙන් නිදහස් වීම නම් වූ උත්තරීතර විමුක්තිය පඤ්ඤා විමුක්ත සහ උබතෝ භාග විමුක්ත වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන පස්බිම් වලින් අදාළව අධ්‍යයනය කිරීමක් මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබ වහන්සේලාට දැන් මොනවා හරි මේ සම්බන්ධයෙන් අදහස් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. අපි අදින් මහනිදාන සූත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීම අවසන් කරලා ලබන සතිය අපි බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්න. දැන් ඔබ වහන්සේලාට අවස්ථාව තියෙනවා මුකුත් යමක් මේ සම්බන්ධයෙන් මහනිදාන සූත්‍රය සම්බන්ධයෙන්. ආමඳුර ලොකු වැදගත් කමක් නැහැ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔව්. මේ දැන් ආමඳුර අර මේ එර්ග සමාපatti ඒ කියන්නේ මේ කියන්නේ සමාපatti නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ මොනවද? ඔය කියන්නේ සුපර්පවර්ස් වගේ එන්නේ අප්පා. මේ ඉදිරිතාදී ප්‍රාතිහාරේ ප්‍රාතිහාරේ පාන්න. ඔව්. ප්‍රාතිහාරේ පාන්න බැරි රහතන් වහන්සේලායි ප්‍රාතිහාරේ පාන්න පුළුවන් රහතන් වහන්සේලා ඉන්නවනේ. ඔව්. ඒ දෙකොල්ලෝ නේද ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ උපතෝභාග රහතන් වහන්සේ කියන්නේ. ඔව් පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ අර සුස්ක විදර්ශක විපක්ෂ විපස්සක මහරහතන් වහන්සේලා. ඒකට උන්වහන්සේ මේ ඔය මේ ඔය ප්‍රශ්නේ අපිට निराකරණය කරගන්න පුළුවන් මේ අපි කෝටදාන්ත සූත්‍රයේ සාකච්ඡා කරනවානේ. ඔව් හඳුරු. ඔව් කෝටදාන්ත සූත්‍රයේදී ඔය මේ චතුර්ථ ධානයේට සමවැදීමෙන් පස්සේ ඔය මේ පංචාභිඥාවන් කෙරෙහි යොමු වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ පංචාභිඥාවන් උපදවා ගන්න පුළුවන්කම තියෙන සමතය තුල ඉඳගෙන සමතය තුළින් විදර්ශනාවට යොමු වීම තුළ. එතකොට සමතය නැතුව විදර්ශනාව තුළින්ම විමුක්තියටපත් වෙන ඒ රහතන් වහන්සේලාට ඒ කියන්නේ අර කියන චතුත්ථ ධානය දක්වා සමාධිගත සිත සමාධිගත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරලා නැති නිසා උන්වහන්සේලාට ඒ හැකියාව පවතින්නේ නැහැ. එතකොට ඒක එතකොට ආමුදුරෝ දැන් ඔය මෙහෙම මේක නම් මේ බණකට අහපෙකම්ම දැන් ඔය මිනිස්සු අහනවානේ දැන් ඉන්න හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක්ට දැන් වර්තමානයේ හිටියොත් එහෙම ඇයි එයාට irdipaatiyarane මේ පාන්නේ නැත්තේ හරි හරි මේ අන්න ඒකට එක හාමුදුරු කෙනෙක් දුන්න උත්තරයක් මේ ඒ කියන්නේ ඔය irdi සමාපත්තිය ඒ නෙමෙයි මේ irdi පාන්න පුළුවන් රහතන් වහන්සේලා බුදුහාමුදුරන් කාලේ කියන්නේ කිට්ටු වගවානුවේ ඉන්දියා හැබැයි දැන් පහළ වෙන මේ රහතන් වහන්සේලා ප්‍රඥා විමුක්තයි කියලා. ඔව්. වැඩි කොටසක්. කියන්නේ පෙරම් පුරපු එහෙම කියන්නේ පින් බල කියන්නේ කුසල් තිබ්බ වැඩි හරියක් තිබ්බ අය මේ වගවානුවේ පහළ වෙන්නේ නැති කතාවක් තමයි ඒක පොඩ්ඩක්. ඔව් දැන් මේ කියන්නේ ධර්මය කියන එක දැන් ඕක අපි අර මේ විසුද්ධි මාර්ගය කතා කරනකොටත් අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්නයක් ඔබ වහන්සේ මේ කාරණාව මතු කරපේක හොඳයි. අපි විසුද්ධි මාර්ගයේ ආරම්භයේදීත් ওই කාරණාව තා ටිකක් පැහැදිලි කරගන්නම මේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ විසුද්ධි මාර්ගයේ ආරම්භයේදී මෙතේ රචනා කිරීමේ අරමුණ පිළිබඳව සඳහන් කරන එක කාරණාවක් තමයි මේ මේ මාර්ගය පිළිබඳව ඉතිහාසයන් වහන්සේලාට ඒ පැහැදිලි අවබෝධයක් මේ පිළිබඳව නැහැ කියන එක. ඒ කියන්නේ ප්‍රතිවර්ෂ පස්වෙනි සතවර්ෂයේනේ. එතකොට බුද්ධ පරිණිරවාණයෙන් වසර 1000කට වගේ පස්සේ වගේ කාලේ. ඒ කියන කාලේ මේ පිළිබඳව සංවාද මේ සාකච්ඡාවක් ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබ්බද ඒ කියන්නේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අදහසක් අවබෝධයක් නැහැ කියන කාරණාව. කොහොම නමුත් අර මේ විමුක්තිය කියන එක පදනම් වෙන්නේ අර මේ අසාදාදීනව නිස්සාරණ තුනේ අන්න ඒක තමයි ගොඩාක්ම වැදගත් වෙන කාරණාව. ඒ කියන්නේ අර අපිටත් බැරි වෙච්ච අපිත් හිර වෙලා තියෙන තැන ඇත්තටම බැලුවොත් මෙන්න මේ කියන කාරණා අර ටිකනේ. කියන්නේ ආස්වාදය තුළ යම් කිසි ආකාරයකට අධිනමයක් දැක්කට ඒ ආදීනමය තුළින් නිස්සාරණය කියන தത്വයට යන්න බෑ. යන්න අසමත් වෙලා තියෙනවා. බැරි නෑ යන්න අසමත් වෙලා තියෙන. ඉතින් මේක වඩාත්ම විනිවිද දැකලා මේ අස්වාදාදීනව නිස්සාරණ කියන එක තමයි අත්‍යනීමේ කාර්යය. අර මධ්‍ය පරීක්ෂණයේ මේ කියන්නේ මධ්‍ය විභාගයට අදාළව මහා දුක්ඛකන්ද සූත්‍රය වහන්සේලා අධ්‍යයනය කළා. එතනදිත් දුක්ඛකන්ද සූත්‍රයේදීත් මේ අසාදාදීනව නිස්සාරණ පිළිබඳව පැහැදිලි කරලා කියලා තියෙනවනේ. ඉතින් අර විමුක්තිය කියන එක පදනම් වෙන්නේ ඉදිරි ප්‍රාතිහාර්ය පානවා කියන එකම නෙමෙයි. එතකොට අනිත්‍යක විමුක්තියටපත් වෙච්ච උත්මයන් වහන්සේලා තමයි විමුක්තියටපත් වෙච්ච බව ප්‍රකාශ කරන්නේ ඉන්නේ මේ ගැටීම් සහිත ලෝකයේ තුල උන්වහන්සේලා වාසය කරන්න කැමතිත් නැහැ. අදට උනත් ඔය ආධ්‍යාත්මික ඊ타මත්න සුවිශාල දියුණුවක් තියෙන ආර්යයන් වහන්සේලා, ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒ විශිෂ්ට උතුම් වූ යෝගාවචරයන් වහන්සේලා මහා වන ධන කැලෑවල පුංචි ලෙන්වල කුටිවල මේ අපි වර්තමානයේ අර මේ සාම්ප්‍රදායික විහාරස්ථානවල අපි අත්විඳින කිසිදු භෞතික සෝපහසුකින් තොරව බොහොම ආධ්‍යාත්මික සෝසානෙන් උන්වහන්සේලා වාසය කරනවා. ඒතර භෞතිකත්වයේ තුල නෙමෙයි නෙමෙයි සෝය සතුට කියන එක ධර්මයේ තුල පෙන්වලා දෙන සෝයේ තියෙන්නේ. ඉතින් අර ඒ කියන தත්ත්වයටපත් වෙච්ච සමහර කෙනෙක් එහෙම මේ සමාජයත් එක්ක ගැටෙන්න කටයුතු කරන්නේ නැහැ. තමන් ළඟට ධර්මයේ පිළිබඳව කැමැත්තෙන් එන වෙන එයාට සත්පුරුෂ මඟ පෙන්වීමක් කරමින් තමයි වාසය කරන්නේ. කොහොම නමුත් ඔය ඒ ඉද්ධි ප්‍රාතිහාරයේ විවිධ ආදී උත්පත්යන් පිළිබඳව අපි කෝටදන්ත සූත්‍රය සාකච්ඡා කරනකොට පැහැදිලි කරගනිමු. ආදරණ මේ සූත්‍රයෙන් අහන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්න වගේ මොනවද? අර අර කියපු කාරණා ටික තමයි මම අර වහන්සේට අන්තිමටම පැහැදිලි කරලා දුන්නේ. මේ සූත්‍රය අත්දින කිරීමේ තියෙන වැදගත්කම හැටියට එක්කෝ අර හේතුප්‍රත්‍ය ක්‍රියාවලිය තුළ අර సంతානගත කොහොමද සකස් වෙලා අවිල්ල තියෙන කාරණාව කියන එක ඔබ හිතන හොඳට අවධානයට ගන්න. අර සමාජගත දුක සංහාවත් එක්ක පදනම් කරගෙන පදනම් කොටගෙන සකස් වෙන අර සමාජගත දුක අර අන්තිමට කියන දණ්ඩාදාන සත්තාදාන ආදී තැනට එනකම්ම අවියාද දඬුම කුරුගෙන යතුම් කලකෝලහල ඇති කර ගැනීම දක්වා වූ ඒ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණා. ඉතින් අර පටිච්ච සමුප්පාද කියන කොටසේ අපිට ඔන්න ඔය කියන කාරණා දෙක තමයි මූලික වශයෙන් අවධානයට ගන්න තියෙන්නේ. එතකොට මේ පිළිබඳව මේකේ අර මම පළවෙනි දවසේන කිව්වා අර පරිවර්තණයට දෙන කොටස ආශ්‍රයෙන්ම තමයි අනුප්‍රශ්නයක් සකස් වෙන්නේ. එනිසා අපි මේ සාහිත්‍ය හරියට අධ්‍යයනය කළා කියලා කියන්නේ ඒ සම්බන්ධයෙන් සකස් වෙන අනුප්‍රශ්නය අපිට ගැටලුවක් නෑ කියන එක. ඒ කියන්නේ අපි හරියට අර්ථ වෙනකස්වා දක්වන්න ඒ පිළිබඳ අවබෝධයක් අපි හරියට ගොඩනගාගෙන තියෙනවා නම් ඒ තුලින්ම තමයි වෙන්නේ. ඒතකොට පටිච්චසමුපාද කියන කොටසෙන් ඔය කියන කාරණා දෙකට අදාළයි. එහෙම නැත්නම් පටිච්චසමුපාදය කියන එක කොයිතරම් ගැඹුරුද? ඒතකොට ආනන්ද හාමුදුරන්ට ඇතිවෙච්ච පරිවිතර්කයේ තියෙන සාවාදිතාවයයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ කුමක් පදනම් කොටගෙනද කියන අර මූලික අර සූත්‍ර නිදාණය තුලින් පැහැදිලි කරලා දෙන කාරණාව. අපායන් දුක්ගතින් විනිපාතං සංසාරාණාති වර්ධනේ. ඒතකොට ඔන්න ඔය කියන්නේ පටිච්චසමුප්ප නිදාණය කොටසින් සහ පටිච්චසමුපාද කොටසින් ඔය කියන තේමාවන් දෙක ඔස්සේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ අර න අත්පඤ්ඤාති කියන කොටසේ අත්පඤ්ඤාති හෝ න අත්පඤ්ඤාති අත් සමනුපස්සන අත්පඤ්ඤාති අත් සමනුපස්සන කියන එක තමයි මේ ආත්ම සංකල්පය. ඒ ඥා මේ ඥාන වශයෙන් සහ දෘෂ්ටි වශයෙන් කොහොමද මේ අය පැනවීම සිද්ධ කරන්නේ කියන්නේ. ඊළඟට ඒ තුල තියෙන සාවද්‍යතාව බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන්නේ කොහොමද? සහ ඊළඟට මේ සත්‍යයන් සංසාරය තුළ ගමන් කරනකොට සත්වාවාස හැටියට පවතින ස්ථාන පිළිබඳව. ඒකෝර මේ සතර කියලා කියන කාම රූප අරූප කියලා කියන තුන් මේ තුන් ලෝකයේම තමයි ওই නව සත්වාවාසය නැත්නම් සත්ත්ව විඥානට්ටික සහ දේ ආයතන හැටියට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ පිළිබඳව එහෙම නැත්නම් අර පඤ්ඤා විමුක්ත සහ උද්දෝභාග විමුක්ත කියන මහරහතන් වහන්සේලා මේ කියන ආකාරයට අර අර අත්පඤ්ඤාති ආත්මය පිළිබඳව පැනවීමක් කරන්නේ නැතුව ධ්‍යාන සමාපatti උපදවාගෙන ඒ තුල ඉඳලා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව විනිවිද දැකලා අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කියන සත්‍යාවාසයන්හි හට ගැනීම සත්‍යාගයේ සංසාරික ප්‍රවෘත්ති සිද්ධ වෙන ආකාරය පිළිබඳව දැකලා ඒ හට ගැනීම සහ නිස්සරණයත් ආස්වාදාදීනව නිස්සරණ කියන මෙන්න මේ කියන කාරණාවන් මනාව නුවණින් අත්විඳලා අවබෝධ කරගෙන විමුක්තියටපත් වෙච්ච ඒ පඤ්ඤා විමුක්ත මහරහතන් වහන්සේ නම බවට පත් වෙන්නත් පුළුවන්. එතකොට නොයේ කියන අරහත්වයේ පිළිබඳව ඒ කියන්නේ සාංශාරික ප්‍රවෘත්තිය, සාංශාරික සංසාර ඒ පැවැත්මේ නිවෘත්තිය නැති කිරීම. එහෙම නැත්නම් මේක හේතුප්‍රත්‍යාකාරයෙන් මේ කියන කාරණාවන් අර සකස් වෙලා ඇවිල්ලා තියෙන විදිය නොයේ කියන පසුබිම් වල ඉඳගෙන තමයි මේ කියන සූත්‍ර අධ්‍යයනය ඒ කියන්නේ මේ කියන පසුබිම් සමස්ත පසුබිම් පිළිබඳ අවබෝධයක් තියෙනවනම් මම හිතන්නේ ඔබ වහන්සේලාට මහනිදාන සූත්‍රය පිළිබඳ ගැටලුවක් නෑ. ආදර මේ ප්‍රශ්න පත්‍රයේදී අර ප්‍රධාන ප්‍රශ්න අහන්නේ විචාර ප්‍රශ්න වගේ අර මේ වශයෙන් අහන්නේ නේද ආදර නෑ නෑ ඒ කියන්නේ පරිවර්තන අර්ථය දීලා ඒක පරිවර්තනය කරලා ඒ එතකොට ආදරේ අනුප්‍රශ්නෙට අපිට උඩ උද්ෘතයේ මේ පරිවර්තනයෙන් දෙන උද්දෘත දාන්න පුළුවන් නේද හඳුරන්නේ? උද්දෘතම දානවා කියන එක නෙමෙයි වඩාත්ම වැදගත් වෙන්නේ අවශ්‍ය කරන උද්දෘත ඒ කියන්නේ ප්‍රශ්නේ අදහස් කරන මූලික අර බලාපොරොත්තු වෙන කාරණා සමූහයක් තියෙනවානේ. එතකොට ඒක නිර්වෘල්ල පැහැදිලි පිළිතුරක් බොන් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ උත්තර පත්‍රයේ පරීක්ෂා කරන පරීක්ෂකයාට තේරෙනවා අවබෝධයෙන්ද මේ පිළිතුරු බොන් කරලා තියෙනද එහෙම නැද්ද කියන එක. ඒ නිසා මේ මේ සමස්තය වටහාගෙන ඉන්න කෙනාට ඒ සාරවත් අදහසක් ඒ තුල ගොනු කරන්න පුළුවන්. එනිසා යමක් ලියනවා කියනවට වඩා ඒ කියන්නේ ඒ ඒ ප්‍රස්තුතියත් එක්ක බැඳිච්ච සාරවත් අදහසක් ගොනු කිරීමයි වැදගත් වෙන්නේ කියන අදහස හැමදෙස්සෙම හිතේ තියාගෙන තමයි අර පිළිතුරු ගොනු කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට ඒ උද්දෘතේ අනුසාරයෙන්ම සකස් වෙච්ච ප්‍රශ්නයක් නම් එතකොට ඒ අවශ්‍ය කරන පසුබිම ඒ අවශ්‍ය කරන කාරණා ටිකේ උද්දෘතය තුළම ගොනු වෙලා තියෙනවා. එතකොට ඒ ගොනු වෙච්ච කාරණා ටික කොහොමද යම්සාරයෙන් මේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. හිත පරිබාහිරයක් නම් ගන්න පුළුවන් ඒත් එකතු කරගෙන වඩාත් ඒක සාරවත් කරන්න හැම විටම උත්සාහවත් වෙන්න. ඒකට වඩාත් මේ සාර්ථක පිළිතුරක් ඔබ හන්සලට ගොනු කරගන්න පුළුවන්. එහෙම හොඳයි අපි එහෙමනම් දැන් මේ අ කාල වේලාව ගොඩක් විතරයි ආදරණේ දේවල් කරණයි. ඔව් මේ වහන්සේට පුළුවන් නම් සූත්‍රයේ සාරාංශය ඊටාත්ම කෙටියෙන් චුට්ටක් කියන්න පුළුවන්ද? ඔව් සූත්‍රයේ සාරාංශය ඇවිල්ලා දැන් මේක මේ අර කුරුරට කම්මාස ධම්ම කියන ප්‍රදේශයේදීනේ බුදුහාමුදුරු මේ මහනිදාන සූත්‍රයේ දේශනා කරන්නේ. ඒතකොට දේශනා කරන්න බලපාපු මූලික කාරණාව තමයි ආනන්ද හාමුදුරුවන්ට ඇතිවෙච්ච පසුබිම. ඒ කියන්නේ මේ අර පටිසම්පාදයේ පිළිබඳ ඇතිවෙච්ච අදහස. ඒකට අපි කිව්වා ආනන්ද මහරහතන් වහන්සේ හාමුදුරුවෝ කියලා කියන්නේ නිකම්ම උත්තරමයන් වහන්සේ නමක් නෙවෙයි සංසාරයේ පෙරුම්දම් පුරාගෙන ආපු ඒ වෙනුවෙන් පෙරබුදුරජාණන් වහන්සේලාගේ ශාසන තුල ඒ මුණ ගැහිලා තින්කම් කරලා ඒ ධර්ම පිළිබඳ අවබෝධයක් තිබිච්ච ඒත් එක්කම අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේට දීර්ඝ කාලයක් උන්වහන්සේ සමීපයේ වැඩ හිටපු උත්තමයන් වහන්සේ නමක්. එතකොට ඒ වෙනි උත්තමයෙක් ඇති වෙච්ච මේ පරිවිතර්කයක් තමයි බුදුහාමුදුරුවෝ මේ සාවද්‍යතාව තවදුරටත් පැහැදිලි කර දෙන්නේ. කියන්නේ එහෙම ගන්න එපා කියන එක සරලව සැහැල්ලුව ගන්න එපා කියන එකේ හේතුව අර අපායන් දුක්ගතෙන් සංසාරමේ සසර පිළිබඳව කාරණාව. එතකොට මේක හේතු ප්‍රත්‍යක්‍රියාවලියක් තුලයි සංසාරගත දුක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ දුක අත්මිදෙන්න නම් මේක ගැටලු ටික හරියට ලියා ගන්න ඕනේ. ගැටලු ටික ලියා ගන්නවා කියලා කියන්නේ හේතු ප්‍රත්‍යාකාරය හරියට විනිවිද දකිනවා කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි එතනදී කිව්වාර ද්වාදසාංග පටිච්චසමුපාදයේ තියෙන අවිජ්ජා සංකාර සහ මේ සලායතන කියන අංග තුන පිළිබඳ සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි මේ අංග තුනත් මේ කියන දේශනාව තුළම යම් යම් තැන්වල ගොනු වෙලා තිනවා කියන එක පැහැදිලි කළා. එතකොට අංග 9ක් තුල ඉඳගෙන අර ජරා මරණ කියන වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රතිඵලය අපි අත්විඳින වර්තමාන ඵලය ඒ වර්තමාන ඵලයේ ජාතිය පදනම් කොටගෙන ආදී වශයෙන් ඒ එකිනෙකට එකිනෙකට සාපේක්ෂව පවත්නා හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව නාම රූප විඥාන විඥාන නාම රූප දක්වා පැහැදිලි කරලා දීම සිද්ධ වුණා. එහෙම පැහැදිලි කරලා දීලා ඉවර වෙලා මේ මිනිස්සු එතකොට මේ සාමාන්‍ය ලෞකික සමාජය තුළ මිනිස්සු මේක තේරුම් ගන්න බැරුව පැටලිලා මේ තුල ගැට ගැහිලා ඉන්නවා. ඒ වගේම තණ්හාව නිසා පරිේෂණය ආදී වශයෙන් ප්‍රශ්න ගැටලු ඇති කරගෙන ඒ ගැටලු වල දුක්ඛයන් තුල හිර වෙලා ඉන්නවා. ඒ සාමාන්‍ය සමාජෙනේ. එතනින් එහාට ගියාට පස්සේ අද අපි කතා කළේ අර තව පිරිසක් ඉන්නෝනේ ආධ්‍යාත්මික විමුක්තියක් හොයාගෙන යන පිරිසක්. හැබැයි ඒ හොයාගෙන යන පිරිසත් තමන් විසින් යන ආධ්‍යාත්මික මාර්ගය තුලම ඇති කරගන්න ලබන්නේ තණ්හා දිට්ඨි මාන ආදී වශයෙන් හෝ ආත්ම සංකල්පය තුල හෝ ඇති කරගන්න අදහස් තුලින් ඒ අය මේ කියන සංසාරික දුකින් අත මිදෙන්න බැරි වෙලා. ඒකට අත්පඤ්ඤාති සහ අත් සමනුපස්සනාවන් පෙන්වා දෙන්නේ තර ඒ සංකල්ප තුල හිරවීම තුල මේ සංසාර දුකෙන් අත මිදෙන්න බෑ කියන එක පැහැදිලි කරලා එතකොට ඒ ආත්මය රූපීමේ පරිත්තෝවත් ආදී වශයෙන් හෝ වේදනාමී අත්ආදී වශයෙන් හෝ ඥාන වශයෙන් හෝ ditthi වශයෙන් හෝ මේ කියන පැනවීම කරන අය අර කියන සාමාන්‍ය සමාජය තුල අර තණ්හාවාදී වශයෙන් අර මේ පරිේශනාදී වශයෙන් ඇති කරගන්න තත්ත්වය තුල හෝ ඔය ඔක්කොම අන්තිමට ගමන් කරන්නේ මේ නව සත්තාවාසය කියන්නේ සත්ත්ව විඥානාර්ථිතී අර විඥානත්‍ත්‍ටි සහ අර සත්තාවාස දෙක කියන මෙන්න මේ කියන කාම රූප අරූප කියන තුන් භවයේ තුලමයි. එතකොට ඒ පිළිබඳව අත්පඤ්ඤාති සහ අත් සමනුපස්සනා තුන අර මේ පිළිබඳ පරිකල්පනය කරන එහෙම නැත්නම් විමුක්තිය හොයාගෙන යන උත්සාහ කරන පිරිසක් මේ සංකල්පය තුළ හිට වෙලා ඉන්න ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒකේ නිවෘත්තිය පිළිබඳව මේක නිමාව පිළිබඳව පැහැදිලි කරලා දෙනවා අරණ අත්පඤ්ඤාති සහ මේ අර සත්ත්ව විඥානත්තික අට විමුක්ඛා කියන මේ ප්‍රස්තුතයන් තුල ඉඳගෙන කොහොමද මේක? සමුදය පිළිබඳව හොඳට දන්නවනම් අස්තංගනීය පිළිබඳව හොඳට දන්නවනම් අස්සාදාදීනව නිස්සරණීය පිළිබඳව හොඳට තේරුම් අරගෙන නම් කටයුතු කරන්නේ. ඒ කියන්නේ අර නානත්තකායා නානත් සංඥා වේවා නානත්තකායා ඒකත් සංඥා ඒකත්තකායා නානත් සංඥා ඒකත්තකායා ඒකත් සංඥා ඕ එහෙම නැත්නම් අර ආකාසානං ඡායතන උපක විඥානං ඡායතන අකින්චඤ්ඤායතන ඒව සංඥානා සංඥායතන එතකොට මේ අකින්චඤ්ඤායතනෝපක මේ කියන හරි අසඤ්ඤ අපටිසංවේදී එහෙම නැත්නම් මේ සංඥානාසඤ්ඤායතන කියන හෝ මෙන්න මේ කියන තැන් වලට මිනිස්සු දිගින් දිගටම ගමන් කරන්නේ කොහොමද? මේ සමුදේ කොහොමද සිද්ධ වෙන්නේ? අස්තංගමී කොහොමද සිද්ධ වෙන්නේ? මේවා ආස්වාදය ආදීන වෙන ඉස්සරණේ මොකක්ද කියන එක තේරුම් ගත්ත තැන ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියට විනිවිද දැකපු තැන එතන තමයි මේ සංසාරික පැවැත්ම මෙහි නිවෘතිය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි මේ මහා නිදාන සූත්‍රයේ සමස්තයක් හැටියට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒව එකින් එක එකින් එක පැහැදිලි කරගන්න තව එක වතාවක් දේවතාවක් ඔබ වහන්සේලා මේ මුල ඉඳලා අගට අපහු ඒ කියන්නේ කියවීමක් සිද්ධ කරොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. මම හිතන ඔබ වහන්සේට පැහැදිලි වුණාද ඒ සමස්තයක් හැටියට සාරාංශය? එහෙමයි එහෙමයි එහෙමයි බොහොම පිං ඔබ වහන්සේ ඒ වෙලාව අරගෙන වහන්සේගේ පැහැදිලි කිරීමට මේ බොහොම පිං කරවසන්න. හොඳයි කරවසන්න. එහෙමනම් අපේ අදට දේශනය නිමා කරමු නේද? හේ ආදරණ. හරි. ලබන සතිය ඔබ වහන්සේලා එනකොට අපි සිකුරාදා දේශනය කරමු. අ සූත්‍රය සූත්‍රයක් ළඟ තියාගෙන සූදානම් වෙන්න කියවීමක් කරන්න උත්සාහ කරන්න මොනවා හරි මහනිදාන සූත්‍රය තුළ තමයි මම පැහැදිලි කර ගන්න ඕනේ නම් විමසීමක් කරාට එහෙම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අපි ලබන සතියේ බ්‍රහ්මජාල සූත්‍රය සාකච්ඡා කරමු. එහෙමයි. හොඳයි. ඔබ වහන්සේලා එනාටම හිමලාන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලුම අධ්‍යයන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පඬිතුමනි.